අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට අමතරව වේලාව ලැබෙන කාලය කාල වේලාව ලැබෙන හැටියට සභාවෙන් පැනගෙන ප්‍රශ්න తీරනද කියලා පසුව සාදර වෙමු අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා අවසරයි ස්වාමීන් වහන්ස සේ ඔක්කොම ප්‍රශ්න 12ක් තිබුණා ඒකෙන් 10ක් භාවනාව සම්බන්ධව එකක් ධර්මදේශනාව සම්බන්ධව එකක් අපි රිජෙක්ට් කරා මූලික අරමුණ තිබ්බේ නැති නිසා ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවට නවක යෝගියෙක්මි. මෙතෙක් මා වඩා ඇත්තේ සමත භාවනාවයි. මට ආනාපාන සති භාවනාවේදී ආස්වාසය හා ප්‍රාස්වාසය හඳුනාගත හැක්කේ උදරේනි. හුස්ම ගැනීමේදී උදරය හැකිලෙන බවත් හුස්ම පිට කිරීමේදී උදරය ඉදිරියට පිම්බෙන බවත් වැටහුණි. මම ඒ දෙස අවධානයෙන් බලා සිටියෙමි. මිනිත්තු 15ක් 20ක් වන විට භාවනාවෙන් සිත පිට ගිය බවක් දැනෙනි. සිත පිට ගියායයි සිත පිට ගියේ ගියායයි මෙනෙහි කළමි. සිත පිට ගියේ කුමන හේතුවක් නිසාද යන්නෙන් නොහැටිනි. නැවත භාවනාවට අවධානය යොමු කළෙමි. මෙලෙස කැඩි කැඩි පැයකට ආසන්න කාලයක් භාවනාවේ යෙදුණෙමි. එවිට වේදනාවද දැනිනි. ඒ දෙසද නිරීක්ෂණය කරමි. වැඩිපුර පාදවල හිරිවැටීම හා වේදනාව දැනිනි. ඒ විට වේදනාවයයි මෙනෙහි කළමි. මෙසේ භාවනාවට ආදුනික මාහට තව දුරටත් භාවනාව දියුණු කර ගැනීම සඳහා කාරුණිකව උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. සම්පූර්ණ ලියුම කියලා බලනකොට ආධුනිකයෙක් වශයෙන් වැරදි නිගමනයකට අවිලා තියෙන බව පේනවා මම කරන්නේ සමති කියලා. මොකද පිම්බීම හැකිලිමයි කතා කරන්න උදරේ පිම්බීම හැකිලිකෙන් සමතයක් කරන්න බෑ. ඒක සුද්ධම විපස්සනා පටන් ගන්න එකක්. ඒ නිසා ආධුනික ගතියක් පේන්නේ නැහැ අනාගත තියෙන ඇනිල්ල හැටියට බලනකොට. ආධුනිකයෙක් නම් කරලා තියෙන්නේ මෙහෙ දෙන උපදේශ ටික අහලා කියන එකනේ. දැන් මම මෙතෙක් කල ආනාපානය කරලා තියෙන සමතෙටයි කියලා ඒ වාක්‍යෙම සම්පූර්ණ මේ අනවශ්‍ය විදියට ඇතුල් කරලා රචනෙට රචනයේ වටිනාකම නාස්ති කරලා තියෙනවා. ආනාපානියත් නෙවෙයි උදරේ පිම්බීලා හැකිලිමයි මට පේන්න තියෙන්නේ. ඒකට සමතේ කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ වාක්‍ය අපි නැහැ වුණා විදියට අපි සාකච්ඡා කරමු අරගෙන. නමුත් මේ උදරේ පිම්බීම හැකිලිම පේන වෙලාවේදී මගේ හිත වෙන තැනක නෙවෙයි පිට ගිහිල්ලා නෙවෙයි සද්දක නෙවෙයි වේදනාව නෙවෙයි දැන් තියෙන පිම්බීම හැකිලිම කියලා දන්නේ කොහොමද? ආන්නේ වාක්‍ය දාන එක තමයි අපි ඊටාත්ම බැගෑවෙන්නේ. මම දන්නේ කොහොමද මගේ හිත දැන් උදරේ තියෙනවා කියලා. ආන්නේ දැනෙන දේ, වැටහෙන දේ, ඒ අත්දකින්න දේ රචනයට ඇතුල් කිරීමෙන් තමයි රචනයට ඕජාව ලැබෙන්නේ. රචනයට මේ අර්ථයක් තියෙන්නේ. ඒකෙන් අපේ හිත පිටපණින්න හදන එක යෝගාවචරකේ දෝෂයක් නෙමෙයි. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි තෘෂ්ණාව කියන්නේ කිවේ යුත්ත කළ යුත්ත පැත්තක තිබියදී අහල පහල තියෙන දේවල් ගැන පුදුමාකාර විස්තරයක් දෙනවා. ඉතින් ඒකට ඉතාම අනුකම්පාවෙන් කියලා දෙන්න ඕනේ හැම විස්තරයකින්ම වෙන්නේ මූල කර්මස්ථානයේට අනදර කිරීමක්. ඒ නිසා අනිත් දවසෙත් ලියන්න මේ රචනෙම අර වාක්‍ය අයින් කරන්න කුණු වෙච්ච වාක්‍ය අයින් කරන්න මේකෙන්. අයින් කරලා පිම්බෙන වෙලාවේ මෙහෙමයි හැකිලෙන වෙලාවේ මෙහෙමයි හෝ මම මේ වෙලාවේ උදරයේ පිම්බීම හැකිලිම දැනෙන්නේ මෙන්න මේ ලකුණේ මෙන්න මේ නිමිත්තෙන් මෙන්න මේ සංඥාවෙන් කියන එක ඇතුල් කරන්න. ඊට පස්සේ හිත පිට ගියේ මොකේද දන්නේ කියලා කියන වෙනුවට හොයන්න ඒක සද්දයක්ද ඒක වේදනාවක්ද නැත්නම් හිතවිල්ලක්ද කියලා. මම ගෙස් කරනවා එහෙම නැත්නම් අනුමාන කරනවා මේ හිතවිල්ලකට ගිහිල්ලා තියෙන හිතවිල්ල අතීත අනාගත දන්නේ කියලා කියන්නේ අනෝතරම් විස්තර සපයන්න බැරිගෙන පාපොච්චාරණය කරාට මේ ලියන එක නා ලියනව ඇත්තේ තමයිලට ශබ්දයකට හිත පිට ගිහිල්ලා නෙවෙයි. වේදනාවට හිත පිට ගිහිල්ලා නෙවෙයි. හිතවිල්ලකට වෙන්න ඇති. ඒ ලියපෙකන කැමැතිද අත උසන්න. මං කියන එක හරිද ඒකවල? ඉතින් ඒ වගේ නොමගරින්න එපා. නොමගරින්න එපා කියන්නේ මට හිතවිල්ලක් කියලා. මොකද හිත පිට නෑ අවශ්‍ය නෑ. හිත පිට යන තියනවා අපි දන්න විදිහට වේදනාව නිසා යනවා හිතවිල් නිසා යනවා සද්ද නිසා. මගේ හිත පිට ගිය මොන හිතවිල්ලටද කියලා කියන්නේ නැතුව කිව්වනම් කිව්වනම් ඒත් තොරතුරක් ඒක. මගේ හිත පිට ගිය මොකටද කියලා දන්නේ කියන්නේ හිත පිට ගියේ හිතවිල්ලකට කියන එක කියන එක ඒකේ වටිනාකම දන්නේ නැතිකම නිසා. එහෙම කරන්න එපා. මේකට තොරතුරු දෙන්න. ඊට පස්සේ පිට ගියාට පස්සේ අපි කියමු හිතවිල්ලකට කියලා. ඒක අතීතෙත් දන්නෙත් නැහැ අනාගතෙත් දන්නෙත් නැහැ රාගෙත් දන්නෙත් නැහැ ද්වේෂෙත් දන්නෙත් නැහැ වීර්ය මධිකම නිසා කුසීතකම දන්නෙත් නැහැ. වැඩිකම නිසා උනන්දු වෙලා දන්නෙත් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පිට ගියා. ගියාට පස්සේ නැවත උදරයට ගත්තා. අපි කියන මේ ලියන එක නරචනය හැටි කියනවා ආනපනට ගත්තා. ගත්තට පස්සේ කොහොමද දන්නේ දැන් මගේ හිත නැවත අරමුණට ආවයි කියලා. මයික් එක දෙන්න කැමතිද? මයික් එක දීලා බලමු කට උත්තර දෙනවද කියලා. මගේ ප්‍රශ්නේ මේ විදිහට හිතවිල්ලකට පිට ගියාට පස්සේ නැවතත් Tamanට කොයි වෙලාවක හෝ වැටහිලා ආපහු ගන්නකොට ආපහු උදරේ පිම්බීම හැකිලීමට දෙහිත ආවේ ඒ බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? ඒ බව Taman නිසකව කියන්නේ කොහොමද? ඒක මතකයට ආවා මේ මං දැන් මේ මගේ සිත පිට ගිහින් කියන එක මගේ මතකයට ආවා ඊට පස්සේ. හරි ඊට පස්සේ දැන් Taman ගත්තනේ උදරයට. ඔව්. දැන් ඒ හිතපු විදියට උදරයට හිත ආව බව දන්නේ කොහොමද? ඒක මං හිතුවා ඒ විදියට. නෑ හිතන්න පුළුවන් නේ පිට පිට තියෙද්දි මං හිතන්න පුළුවන් නේ මගේ හිත උදරයට යාවා මගේ උදරේ තියෙන්නේ කියලා. මං අහන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න හැටි උරගා බලන හැටි. නිසක කරගන්නේ කොහොමද? දැන් මගේ හිත නැවත මූල කර්මත්තාන්ට ආවා කියලා මොකෙන්ද දැනගන්නේ? දැනගත්තද දැනගත් දැනගත්තනම් මොන මොන ලකුණේ මොන නිමිත්තෙන්ද ඒක දැනගන්නේ මට ඒක තේරුම් ගන්න බෑ ස්වාමීන් වහන්සේ මේ ඔය අනිත් දවසේ එතකොට භාවනා කරනකොට හිත පිට යන එක වළක්වන්න බෑ. ඒක ඒකට නිකන් පුරුවට පොරකන්න එපා. ඊට පළච්චාවයි. හැබැයි පිට ගිය බව දැනගත්තාම අපව ගන්න ඕන තැන දන්නවනේ හිත. කොතැනද ගන්න ඕනේ? අයිත් මුල් ස්ථානයේ. ඈ? අයිත් මුල් ස්ථානයේටම අයිත්. ඔව් මොකක්ද මොකක්ද මේ වෙලාවේදී මුල් ස්ථාන කියලා තමන්ගේ හිත කියන්නේ? ඔව් අයිත් හුස්ම රැල්ල වැටෙන ඔව්. එතකොට එතෙන්ද ගන්න දැන් Taman එකක් තමයි පිට පිට ගිය බව දැනගන්න එක ඒක බුදුන්ටවත් කරන්න බැරි උදව්වක්. දැන් ඒක දන්නවා. දෙක තමයි ප්‍රතිපදාව කියන්නේ. වැරදුනාට පස්සේ මෙතෙන්ට එන්න ඕනේ බව දන්න. ඒකත් යෝගාවචරයට මතක් වුණා නම් තුනෙන් දෙකක් සම්පූර්ණයි. දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු වැඩේ තමන් කරගත්තා. ප්‍රතිපදාව විදිහට නැවත මෙතෙන්ට එන්න වුණා. එන්න ඕනේ කියලා දැනගත්තා. ආවද නැද්ද කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? හිත නැවත ඒ කියන නිර්මල තැනට ඒ කියන නික්ලේශී තැනට ക്ഷേම භූමියට නැත්නම් ගෝචර භූමියට එහෙම නැත්නම් මූල කර්මස්ථානට ආවා කියලා සීකල්පණාවෙන් අයි සිහියෙන් ඒක අයි හිතනවා හිතන එකක් වැඩක් නැහැ හිතන එක කරන්න පුළුවන් ඕනේ තරම් අපිට ඕන කරලා තියෙන්නේ හිත හිතුවට පස්සේ හිත මෙතෙන් ආවද දැන් බල්ලට ගැව්වට පස්සේ පළ කුඩුවට කියලා ඒ කොළඹ කට්ටිය නම් කියන්නේ යන්න කියලා තමයි ඩාලින් කියලා කියන්නේ. අපි අපි බලන්නේ පළවලා කියලා කියලා කියලා කූටුවට ගියයි කියලා දන්නේ කොහොමද? අපි දැනගන්න බෑ උට ගැව්වට පස්සේ කූඩුවට ඵලයක් කියලා පස්සේ කුඩු කුඩු කිව්වට පස්සේ සමහර බල්ලෝ යනවා. දැන් අපි අපි සාහතික කරන්න බෑ කූඩු වහන්න ඉස්සලා ඒක අපි දකින්න බෑ ඌ ඉන්නවා ඇතුලේ. එතන රින්ගනවා පේන්න බෑ. ඒ වගේ Tamanට ලකුණු පෙන්නනවා. මේ පිට ගියේ හිත නැවත අරමුණට ආපු එක. ඒක තමයි අපිට තියෙන එකම ගැලවුම් මාර්ගය. පිට යන්න පුළුවන් නැවත ආපහු ගන්න පුළුවන්කම තමයි අපි මෙතෙක්පල් ජීවිතේ හොයාගත්ත මේ නිර්මල තැන නික්ලේශී තැන ക്ഷേම භූමිය ගෝචර භූමිය ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ නම් උරගා බලන්න බෑ නම් අපි හිතාගන්නේ මනෝ විකාරයක් වෙන්න පුළුවන් මනෝ විකාරයක් වෙන්න දෙන්නේ නැතුව අනේක ප්‍රත්‍යක්ෂණය කරන්න කරපු ගමන් තේරෙ කොච්චර හිත පිට ගියත් නැවත අරුණට හිත ගැනීමේ හැකියාව බිඳින්න කෙලෙස් වලට බෑ ඒක මට තියෙන මානව අයිතිවාසිකමක්. ඒකටයි අපි මේ සුදු අඳින්නේ. ඒකටයි අපි මේ සිල් රකින්නේ. ඒකටයි අපි මේ අනුන් දෙන බතක් කන්නේ. ඒකටයි අපි මේ ඔක්කොම ඌලියම් කරන්නේ. නැවත අවශ්‍ය වුණොත් Tamange නිර්මල තැනට හිත ගන්න පුළුවන් හැකියාව උරගා බලන්නයි. ඒ ගතිය නැති කරන්න කාටවත් බෑ. ඒක දැනගත්ත දවසේ ඔන්න යෝගාවචරයි කියලා කියනවා. හිත පිට යන එක නතර කරන එකේ කිසිම පොරොන්දුවක් නැහැ. පිට ගියාට පස්සේ මෙන්න මෙතෙන්ට ගේන්න ඕන. මෙතනයි ආරක්ෂක තැන. මෙතනයි ക്ഷേම භූමිය කියලා ආන්න ඒක තේරුම් අරගන්න පුළුවන් නම් ඒක එච්චර අමාරු නෑ අර පළවෙනි කාරණා දෙක දන්න කෙනාට. පිට පිට ගියයි කියලා දන්නවා. නැවත මෙතෙන් ගන්න ඕන බව දන්නවා. එතකොට හිත නැවතයි කියන දඬ බයිනකොට ගහනකොට බල්ලා කූඩුවට ගියාද? මයිනා කූඩුවට ගියාද කියලා ඒක කියන්න පුළුවන් නම් ඒ පිට යෑමෙන් ඇත්තට වැරද්දක් වෙලා නැහැ. කුසලතාවයක් තුන වෙලා තියෙනවා. දක්ෂකමක් පිනක්. ඒකට සම්පත්තියක් කියලා කියන්නේ. තේරුණාද එහෙම කියනකොට? ටිකක් පැහැදිලි කරා නම් හොඳයි සමහරවිට. ඈ? ටිකක් පැහැදිලි කරා නම් එවුනේ මං කියපු තව තව චුට්ටක් පැහැදිලි කරා නම් හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් මං කියපුට කියන්න බලන්න ඒකට මට තේරෙනවා කොතනද පටලවාගෙන තියෙන්නේ කියලා. මං කාරණා තුනක් කිව්වා. ඒ තුන වැටෙනවද? එහෙම නැත්නම් හිත හිත පිට ගිය වෙලාවකදී හිතවිල්ලක ගියා කියලා දැනගන්න එක වටිනාකම දන්නවද? හිත පිට ගියා නම් පිට ගිය බව දැනගන්න එක බුදුන්වත් කරන්න බැරි උදව්වක්. ඒ බව දන්න බව දන්නවද? ඔව් සමහරවිට. ඊට පස්සේ ආයෙත් ගන්න ඕන කොතැනද කියලා දන්න බව දන්නවද? මනසින් මනසින් මෙනෙහි කරා. මම අහන්නේ පිට ගියාට පස්සේ ආපහු ගන්න ඕනේ තැන මොකද්ද කියන එක තේරෙනවද? මනසින් මෙනෙහි කළා. මෙනෙහි කරන කතාවක් නෙවෙයි. දැන් මෙතන පිට තැන, දැන් කොතන ඇතුළ තැන කොහෙද කියලා දන්නවද? හිත ගන්න ඕනේ කොතැනද කියලා දන්නවද දැන්? පිට ගියේ හිත පිළියම් කරලා ආපහු ගන්න ඕනේ කොතැනද කියන එක දන්නවද? ආශ්වාස ප්‍රාස. ආශ්වාස ප්‍රාස. මං හරිය දන්නවද කියලා ඌ කිව්වනේ ඉවරයි. ඔය පටලවල තියෙන්නේ මේ මොනවද හිතනවා මම මේ උච්චර උත්සාහ කරත් ඒක නෙවෙයි හිත තියෙන්නේ. එක තමයි හිත පිටික බව දැනගැනීම තුනෙන් එකක් කුසලයි. පිට ගියක නැවත අපව ගන්න ඕනේ මෙතෙන්ඩයි කියලා දන්නවනම් තුනෙන් දෙකක් කුසලයි. ගත්ත බව සහතික කරන්න පුළුවන් නම් 100ක්. 100 100ක් ලකුණු ලැබෙනවා. දැන් කියන්න පුළුවන් ද කාරණා තුන. හිත පිට ගිය බව දැනගත්තා. ඒක එක. පස්සේ නැවතත් ආපසු මෙනෙහි කරලා අයිත් මුල් තැනට ආස්වාස පාස්වාසෙත් ගත්තා හිත. නෑ හිත ඊගාට ගන්න ඕනේ තැන දන්නවා. ආහන බාන වෙන්න පුළුවන්, බිම්බි මැකිලි වෙන්න පුළුවන්, සක්මණේ සක්මණ වෙන්න පුළුවන්. මේ නරක තැන ඉඳලා හරි තැනට ගන්න ඕන බව දන්නවා. ඊට පස්සේ ඒක තමයි ගත්ත බව කොහොම සාතික කරන්නේ. ඔන්න ඔය කාරණා තුන දන්නවනම් කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ආයිත්‍යම් බෑන දැන් දැන් ආයිත්‍යම් බෑන 1 2 3 මොනවද කියලා? හිත හිත පිට ගිය බව දැන දැනගත්තා. ඔව්. ඊට පස්සේ මේ නැවතත් සිතින් මෙනෙහි කළා ආස්වාස පාස්වාසයේ මුල් තැනටම හිත එතනටම ගත්තා. නෑ පිට ගිය තැන ඇතුළට ගන්න ඕනේ. එච්චර ඒක දැනගත්තා. ඇතුළ මෙතනයි කියලා දැනගත්තා. පිට දන්නවනේ දැන්. ඇතුළේ. ඒක ආනපාන වෙන්න ඕනේ නෑ. පිම්බි මහැකිලි වෙන්න ඕනේ නෑ. වම දකුණ වෙන්න තමයි දැනගන්න මේ පිට දැන් මෙතෙන්ට ගන්න ඕනේ. ඒක පරෝපදේශ රහිතව දන්නවයි කියලා කියන්නේ මේ මුළු ප්‍රතිපදාවම ඔච්චරයි. අපි මේ බඩ බැඳගෙන කරන ප්‍රතිපදාව ඔච්චරයි හිත පිට යන එක මායාවේ වැඩි. මෙතෙන්ට ගත්තාම මේකේ නිවන මේක ക്ഷേම භූමිය මේක නිර්මල තන දන්නවනම් හොඳ නිදහස් ඊට පස්සේ අපි දැනගත්තට බෑ අරගෙන බලන්න ඕනේ ගත්ත ආවා දැන් හරි ඒක නැවත ප්‍රත්‍යක්ෂණය කරනවා කියනවා උරගා බලනවා කියනවා සහතික වෙනවායි කියනවා ආයසරයක් කියපමණ ඊළඟ එක දෙක තුන සිත පිට ගිය බව දැනගත්තා නැවතත් සිතින් මෙනෙහි කළා ආස්වාස් පාශ්වාස මෙනෙහි කරන කතාව අමතක කරන්න ඒක අවශ්‍ය නැහැ ආපහු ගන්න ඕන තැන දන්නවා ආශ්වාස ප්‍රශ්වාස නේ ආශ්වාස ප්‍රශ්වාස ඕනේ. එතකොට පැටලෙනවා. ආපහු ගන්න ඕනේ තැන ගන්න. ඒක කොයි එක හරි වෙන්න පුළුවන්. එතකොට මම මේ කියන කතාව දක්මන්ටත් වළංගුයි. ආයෙත් කියමු බෑ. සිත විදිව දැනගෙන නැවතත් ආස්වාස පාස්වාස කරන්න පටන් ගන්නවා. නෑ ඒක දක්මනේදී කොහොමද කියන්නේ? අක්මනිස්ත ආනපාන ගන්න නැහැ නේ මූල කර්මත්තාන්ට ගන්න එකයි තියෙන්නේ. ආනපාන කියන්නේ පා. ඒතොර කියපු ගමන් අහුවේ. අපි නැවත මූල කර්මත්තාන්ට ගන්නවා. නැවතත් මුල් තැන්න ගන්නවා. ආයෙත් කියමු බලන්න. සිත පිටක බය දනගෙන ආපහු මූල කර්මස්ථානෙටම අවිත් පටන් ගත්තා ඒ විදිහටම. ඔව්. ඒතර තුන්වෙනි කාරණාව මොකද්ද? ඒ ටික දන්න කෙනාගෙන් විය යුතු තුන්වෙනි කාරණාව මොකද්ද? නැවත අයිත් ඒ විදිහෙන් පටන් ගත්තා. ගත්ත බව දැනගන්න එක. අපි මල්කාන්තිට දෙන්න බෑන මල්කාන්ති දන්නවද කියලා බෑන මට එයා හදාගත්තොත් ලේසි. මොකද ඕක තමයි මගේ කට ගැවිලා තියෙන්නේ. උද්දී ඉඳලා හැඳ වෙනකන් කියනවා. ඒ වුණාට මේ කට්ටියට එච්චර මේ සරල දෙයක් තේරුම් ගන්න නැහැ. මොකද උංගෝ ලුකුවට මේක මේ පටලවනවා. මල්කාන්තිට ගාන කන පැලෙන්න හරියට කියනවා. දැන් මොකද අනික් කට්ටිය නොම ගෑන්නේ එයා කියලා මම බයිනවා දැන්. මහ ගෑණි දන්නවනම් අනිත් කට්ටියත් දැනගන්න. හරි කියව බලන්න. අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. සිත පිටකේ බව දැනගන්න එකයි. නැවත සිත අරමුණට එන එකයි. අරමුණෙහි සිත පවත්වා ගන්න. පවත්වා ගන්න මම සාහතික වෙන්න ඕනේ. මම දැන් ඉන්නේ නැවත ගිය යාට තන ගත්තා අයියා. ආයසර කියවන්න. <laughs> සිත පිට ගිය බව දැනගන්න එක. ඒක තමයි තුනෙන් එකක් ලකුණු ලැබෙන තැන. මගේ හිත පිට ගියා. ඒක කනගාටු වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. මම දන්නවා. මගේ හිත පිට ගිහිල්ලා. එච්චරයි. ඒතකොට දෙක නැවත සිත මූල කර්මස්ථානයට ගෙන ඒක තමයි අපිට තියෙන සාන්තිය. ඒක තමයි ප්‍රතිපදාව. අපිට තියෙන්නේ කීයක් හරි දීලා වැඳලා. අනේ අර කරදර නැත්නම් වරෙන් නිෂ්මල දැන් නිර්මල තැන්න වරෙන් ക്ഷേම භූමියට වරෙන් කියලා හිතාපව ගෙනත් තියෙන එක. තුන්වෙනි එක නැවත මුල කර්මස්ථානයේ දිගටම සිත තබා ගැනීම. නෑ ආපු බව දන්නේ. ආපු සිත කියන්නේ පිට ගැදව ප්‍රශ්න කියන එක නට දෙන්න බෑ. කියවර එක ආදම්පත් කියපම් බෑ. නෑ මට ලේසි මේක පුරුදු කරගත්තට පස්සේ මට ලේසි නැත්නම් හැමදාම මම නිකන් පෙට්‍රල් පිච්චෙනවා. මේ පොඩි පොඩි නෑ හැබැයි මේක. මේ වචන තුනක් වුණාට මේ දන්ත ඔයගොල්ලෝ වෛද්‍ය සෞඛ්‍ය සම්පන්න වෙයි ඔයගොල්ලෝ කරන වැඩේ හරියට පොයින්ට් එකට කතා කරાવી කරන වැඩකදී හරියට දැනගනීවි පිට ගියයි කියලා අඬන්නේ නැහැ ඊට පස්සේ මොකද දන්න පිට ගියාට පස්සේ තමයි මේ ශිල්පේ පෙන්වන්න පුළුවන් පිට යන්න ඕනේ හොඳයි කියමු බෑ අරමුණෙන් සිත පිට ගිය බව දැනගන්නවා. දැනගත්තම සිත පිට ගිය බව දැනගත් විටම ආය නැවත අරමුණට එනවා. නැවත අරමුණේ ඉන්න බව සහතික කරගන්නවා. නෑ පටලවා ගත්තා. ඒතර තුනක් නෑ දෙකයි. සිත පිට ගිය බව දැනගන්නවා. ඒක එක 33ක් ලකුණු ලැබෙනවා. සිත නැවත අරමුණට ආවා කියලා දැනගන්නවා. නෑ හිත අරමුණට ගැනීම තමයි මගේ යුතුයකම දැන්. පිට ගියා දන්නවනම් ඇතුළ මොකද්ද කියලා දන්නවනේ. පිට ගිය බව තියෙන සැන ඇතුළක් තියන්නේ ඒක මූල කර්මස්ථානේ දැන් නැවත දැන් කරන දේ පිට ගිය දැනලා මූල කර්මස්ථානට ගන්නෙ. ඒක තමයි මගේ ප්‍රතිපදාව. මම භාවනා කරලා ඉගෙන ගත්තේ ඉච්චරයි. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද? අරමුණේ සිත තියෙන බව සහතික කරගන්න. ඔව් නැවත ආවා කියලා දන්න. ඉතින් මේ ශිල්පේ කරන්න බෑ හිත පිට නැති කෙනා. හිත පිට යන්න ඕනේ. යන්නේ නැතන මේක කරනවා නම් ආය පශ්චාත්තාවයක් එන්නේ නැහැ. එයා දන්නවා මට ക്ഷേම භූමිය මේකයි මේකට ආව ගමන් මම ගෙදර. මම එතෙන් ආපහු එන එක බලකන්නෝ එක කෙලෙස් එකටවත් බෑ. ඒක තේරුම් ගත්ත දවසේ යෝගාවචරයි කියලා කියනවා. ඒතර කනපින්දම් ගහන්නේ මගේ හිත පිටිගේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකට ඔබට ඕන තරම් ඵලයෙන් අරන් ඵලයක්. ගියාට පස්සේ මම දන්නවා ඊට පස්සේ දැන් කළ යුත්තේ මොකද්ද? දැන් තිබුණු මූල කර්මස්ථානේ සමාදන් කරන එකයි තියෙන්නේ. තුන්වෙනි එක තමයි ඒක එහෙම දැනගත්තට බෑ දැනගන්න ඕනේ දැන් ආයෙ මූල කර්මස්ථානට ආවද කියලා. ඉතින් පළවෙනි වතාවටවත් මූල කර්මස්ථානේ විතර කරන දන්නේ නැති එක්කනට නැවත හිත අරමුණට ආවද කියලා විස්තර කරන්න බෑ. ඒ නිසා ඉස්සලාම යෝගාවචර පටන් ගන්නකොට මූල කර්මස්ථානයේ හිත තියෙනකොට මේ කොහොමෙන්ද ඒක සාතික් කරන්නේ කොහොමෙන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද ඒක උරගා බලන්නේ කියන එකයි ඔය මහසිසාරුක තියෙන එකම දක්ෂකම. ඒක තමයි යෝගාවචරයට මොන්නම තාලිකවත් විස්තර කරලා දෙන්න බැරි. ඒක හිතන්නේ නිකන් මොන්ඩිසෝරි වැඩක් වගේ. ඉතින් ඕක කියන එක වැඩක් නෑ. මට මේ ධ්‍යාන ලැබෙන්නේ කොහොමද? මට අභිඥා ලැබෙන්නේ කොහොමද? මට උඩින් යන්නේ කොහොමද කියලා අහනවා. මේ බලනකොට පේන දේ කියන්නේ පහත් කළා සලකනවා. එතනදී අපි ලකුණු කපා ගන්නවා. අපි අයිගා ප්‍රශ්න නැත්නම් එක්කෙනෙක් පල්ලගෙන මඩවන වැඩි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම තරමක් ආනාපාන සති භාවනාව පුරුදු කරන අයෙක්මි. හුස්ම ගැනීමේදී හුස්ම ගන්නා බව මෙනෙහි කරමි. එය නිරීක්ෂණය කරන විට සිසිල් බවක් දැනුනි. නාස්පුඩු දෙකෙන්ම හුස්ම ඇතුළු වී පිට වී යන ආකාරය දෙසද බලා සිටිමි. තවත් විටක දකුණු නාසයෙන් පමණක්ම හුස්ම ඇතුළු වී පිටවෙන බවද වටහා ගැනුනි. හුස්ම පිටවෙන විට උණුසුම දැනිනි. ඒ දෙස බලා සිටින විට ඊතා දීර්ඝ හුස්ම පිටවීමක්ද අතරතුරේදී දැනිනි. විනාඩි 30ක් දක්වා භාවනාවේ සිටීමට වර්ධනය කරගෙන තිබූ නමුත් පාදේ පාදවල හිරිවැටීමක් සමග එන වේදනාව දරා ගැනීම අපහසුය. ඒ වේදනාව දෙස බලා වේදනාවක් යැයි මෙනෙහි කර ටිකක් වෙලා යන විට වෙනත් අරමුණු ඔස්සේ සිත ගමන් කරන බවක් වැටහිණි. එවිට අරමුණක් බලාපොරොත්තු වෙයි මෙනෙහි කරමින් දිගට දිගින් දිගට භාවනා කරගෙන කර ගැනීමට උත්සාහ කරමි. ඊළඟ කර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන. ඔව්. එකක් කියන්න. සක්මන් භාවනාව පැය එකහමාරක් වද සිදු කළ හැකිය. වම දකුණ මෙනෙහි කළ මා හට ඔසවනවා තබනවා ලෙසද මෙනෙහි කළ හැකිය. අද උදෑසන සක්මන් භාවනාවේ යෙදෙන විට හිසේ බරගතියක් සමග හිසේ කැක්කුමක් දැනිනි. එය වේදනාවක් යයි මෙනෙහි කළෙමි. පසුව පරයන්ක භාවනාවෙන් පසු සක්මන් මළුවේ සක්මන් කරන විට පාදවල නහරවල වේදනාවක් සමග හිසේ කැක්කුම දැනිනි. එයද වේදනාවක් ලෙස මෙනෙහි කර පසුව ආනාපාන සති භාවනාවට වඩා සක්මන් භාවනාවට හුරු ගතියක් ඇලුම් බවක් දැනිනි. මෙසේ භාවනාව පුරුදු කරන මාහට භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සක්මනේදී තමන් සක්මනකට ඇලිම ඇලීමක් තියෙන බව දන්නකම තමයි මුළු භාවනාවම හම්බෙලා තියෙන ප්‍රතිඵලය. අපි ළඟ දෙකක් දීලා බැලුවොත් හොඳට පේනවා මේකට රුචිය මේකට අරුචිය කියලා දෙකක්. ඒ දෙක තියෙන තාක්කල් භාවනා ඉවර නැහැ. දෙකේටම සමහිත එනකන් රුචි අරුචිකම් බලාගෙන ඒක ගැන අවධානයේ සම කාලයක් දාලා වැඩේ කරගෙන යන්න. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් මේ සක්මන රුචි කියන වචනේ ඇතුළෙම තියෙනවා පරියන්කේ අරුචි ගතිය. ඒ මොකද සමාහලට ඒකෙන් කියන්න පුළුවන් මට ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. පරියන්කේ තමයි ගොඩක් කෙලස් කැපෙන්නේ. ඒකට අපි අරුචි. අපිට ඕනේ මේ කෙලස් ටික නැවත නැවත කෙලස් ටික තිබුණ නැත්නම් අපිට ගෙනියන්න බෑ මේ ගේම. එතකොට හරි අවධානයේ උනන්දුවේ රුචියෙන් අභිරුචියෙන් කටයුතු කරන්නේ කෙලස් තියෙන තාක්කල් තමයි. කොයි වෙලාවක හරි කෙලස් කැපීම් පටන් ගත්ත ගමන් කම්මැලි නීරසයි. එතකොට අර ඊගාවට සාපේක්ෂව කෙලස් තියෙන තැනට ඇදෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් දැන් මේ සාපේක්ෂතාවයක් නෙදීනේ පරියන්කයට වඩා ධක්මන රුචිය රුචි කියන තණ්හාව. ඒකට වැල යන පැත්තට මැස්ස ගහලා රුචියට මේ ඡන්ද දෙන එකද කරන්නේ මේ රුචිය දැනගෙන පරියන්කයේදී අරුචිය තියෙන්නේ ආශ්වාස කරනකොට දකුණු නාස්පුඩුවේ සීතල දැනෙනවා ප්‍රසවාස කරනකොට උණුසුම දැනෙනවා කියලා වැඩේ හරියට යනකොට කෙලස් වලට එන්න බෑ. එතකොට හරීම නීරසයි. හරි කම්මැලි. ඒක නිසා කවදා හරි ඔය ක්‍රමේටම පරියන්කේදී මේ වංචනිකව පැනනගින නීරසකමත් අල්ලගත්ත දවසේ අර පරියන්ක ලක්මනේ හම්බෙන රුචියට සාපේක්ෂව යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ මේ කෙලස් කියනවා තීක්ෂණ බුද්ධියට හැංගිලා ජීවත් වෙන්න බෑ. වංචක ධර්ම තියෙනකොට හැංගිලා ඉන්න පුළුවන්. මේ වංචනික ක්‍රමේ තමයි අපි කෙලෙස් නැති තැනට බය. කෙලෙස් නැති තැන සැක කරනවා. කෙලෙස් නැති තැන අනුතුරුදායක ගතියක් පේනවා. අසරණ ගතියක් තේරෙනවා. ඒ වෙනුවට කෙලෙස් තියෙන තැනට ආසයි. ඉතින් අපි දෙක තුනක් දීලා එකතරේ ඔක්කොම කපන්න බෑ. දෙක තුනක් දීලා ක්‍රියාකාරකම් දිහා බලනකොට සාපේක්ෂව අල්ලා ගන්න පුළුවන්. නිවනේ තරම්ම නැත්තම් කෙලස් කැපීමේ තරම්ම ඍජුයි. වෙලා තියෙන කෙලස් නැති කොට අපි නීරස කරගන්න. කම්මැලි, ඒකාකාරී, බයයි, අසරණයි, අනාතයි. කවදා හෝ මේ තමයි පාත කියලා, මේ තමයි ප්‍රතිපදාව කියලා, මේ තමයි මාවත කියලා තේරුම් ගත්තොත් හුඟ දෙනෙක් අත්දකලා තියෙන දේවල් ඔය විදිහේ ලස්සනට ඉදිරිපත් කරાવી ඔය කම්මැලිකම නීරසකම කියලා මුස්පීන්තු ගතියද කියන්නේ නැතුව මට දැන් විරාගය පහළලා තිනවා මට දැන් නීරස ගතිය පහළලා තිනවා විරංජනේ පහළලා තිනවා කියලා අර වචන ටික වෙනුවට වෙන වචන ටිකක් පාවිච්චි කරાવી හැබැයි මං කියන වචන පාවිච්චි කරපමණින් නම් නිවන් ලැබෙන්නේ ඒක අවබෝධ කරගත්ත දවසේ ඉතින් ඒක නිසා සක්මනේ තියෙන සක්මනේ තියෙන අභිරුචිය තේරුම් අරගෙන සාපේක්ෂව පරියංකයට තියෙන අනාභිරතිය එහෙම නැත්නම් අනාභිරුචිය තේරුම් ගන්න ඒකට හේතුව පරියංකයේදී කෙලස් කැපෙනවා වැඩිකම වෙන්න ඇති කියලා හිතා ගන්න. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආස්වාස හා ප්‍රාස්වාස හුස්ම රැල්ල සුසුම් රැල්ල දෙස සිහියෙන් යුතුව බලමි. ආශ්වාස රැල්ල නාස්පුඩු දෙකින්ම මදක් සිසිල්ව ඇතුල් වී ප්‍රාශ්වාස රැල්ල මද උණුසුමින් යුතුව පිටවන දෙස සීයෙන් බලමි. ආශ්වාස සුසුම් රැල්ල දිසීව දීර්ඝව දැනෙන අතර ප්‍රාශ්වාස සුසුම් රැල්ල කෙටිවට දැනේ. මෙසේ විනාඩි 10ක් 15ක් කරගෙන යමින් සිටියේදී මා කිසිදාක නොදුටු තැන්ව කරා මා පාවී යන බවක් දැනේ. මා වරහන් ඇතුලේ දාලා තියෙන මල් වතු, දිය ඇලි, ගල්පර, දියදහර ආදිය. මා සිත නොමග යන බව දැනි මා යලිත් ඇස්සර යලිත් භාවනාව පටන් ගතිමි. මෙසේ විචිත්‍ර තැන් කරා මා සිත රැගෙන යන මුලාවෙන් මා සිත මුදවාගන්නේ කෙසේද? ඒකදී ඒ වචනම පාවිච්චි කරන විසිතුරුවේ ශීත් බන්ධන සුළු එනවයි කියලා කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානයේ පිළිබඳව නැත්නම් මේ පේන විසිතුරු දර්ශන සහ මූල කර්මස්ථානයේ දිහා බලපුවම මූල කර්මස්ථානයේ ඒකාකාරී ඒක රසයලවන්නේ මේ දර්ශන රසයලවන. ඉතින් දෙකක් දුන්නාම අපේ හිත ස්වභාවයෙන් නයිසර්ගයෙන් ඇදලා යන්නේ කෙලෙස් වලට. හැබැයි බුදුහාමුදුරුව අපිට නික්ලිෂිතන පෙන්දලා දීලා තියෙනවා. එතකොට යෝගාවචරයට තියෙන්නේ බ්‍රේක් ගහලා ක්ලච් කරලා ඇද්ද කැරලම කරන්න ඕනේ. තීරුම් අරගන්න ඕනේ. දැන් මෙයා මිටි තැනින් වතුර බැහැගෙන යන්න හදන්නේ. හැබැයි මට මූල කර්මස්ථානේ දැන් බලබල හිටපු ආනාපානෙ ගිලිහිලාද නැත්නම් මං කොතෙක් දුර ටික පාවා දීලාද අනදර කරලාද කියලා බැලුවොත් ඒ අනදර කර ප්‍රමාණයට මේ පේන දේ අභිරතියකට යනවා. මේ පේන දේ සමානට ද්වේෂයටත් යන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ ආනාපානට කරන අනභිරතිය ආනාපාන කරන අනතරේ තමයි මේ පිටේ හැමට හේතුව. ඒක නරකම දෙයක් නෙවෙයි. නමුත් යෝගාවචරය මේ අවස්ථාවේ වාසිය ගන්න දන්නේ නැත්නම් ආවස්තික වටිනාකම තේරුම් ගත්තේ නැත්නම් හැමදාම සිටිවිලි එනවා, රූප පේනවා, සද්ද ඇහෙනවා කියලා කනපින්දම් ගැහුවට ඒ වෙනුවට අරසක භූමිය මොකද්ද කියන එක සහකල්ලිම අමතක කළා. ඒක තමයි මුළු සංසාරෙම සාපේ අපිට තියෙන්නේ. අපිට තියෙන නික්ලේශී තන, නිර්වෘතන බොහෝම ඉක්මනට අමතක කරන මොකෙක ඒකාකාරයි. ඒක නීරසයි, සිද්ධි බහුල නැහැ, කම්මැලි. ඒ වෙනකොට මොනවා හරි වෙන දෙයක් එක්ක යනවා. ඉතින් ඉන්න එක තේරුම් ගන්න මේ අමලිය කරදරේ වෙන්න ඕනේ. වෙනකොට විචික අමලියට හිටනරක් කරගන්න නැතුව මට නැවත මූල කර්මස්ථානයේ මේ ලස්සන දිය ඇලි දිය පහර අස්සෙන් බලන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඉන්නවා වගේ ධර්මයේ තියෙනවා වගේ තමයි සම්පූර්ණ ධර්ම ආරක්ෂාව තියෙනවා. ඒක කරලා නැහැ. ඒක කරන්න කරන්න කමඨාන සුද්ධ වෙලා නැහැ. ඒක තමයි මේ කමඨාන සුද්ධ කිරීම කියලා කියන්නේ. එකක් ඒ වෙලාවට මතක තියාගෙන ඉන්න ඔය කොච්චර ලස්සන දියලි අනම්මනම් පෙන්නවත් හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ. අපි හුස්මට නොසලකා අරපු නිසායි මේ වගේ සැකයක් ප්‍රශ්නයක් අහන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දර්ශන පෙනෙද්දි ඒ දර්ශන තනිකරම පිටියක් වගේ එකක් නෙවෙයි ඇහිදල් තියෙන කොච්චරද ඒ ඇහිදල් ලස්සෙන් ආනපාන බලන්න පුළුවන් නම් අපිට තේරෙයි අපි ආනපන සතිය අරසකන තාකල් ආනපන සතියෙන් අපි අරසයි. අපි යම් දවසක ආනපන සතිය අනතුරට ලක් කරොත් අපි ඒ හා සමාන අනතුරකට ලක් වෙනවා. ඒ නිසා එතනම කරන පාහර වැඩේ නිසා තමයි මේ බය ඇතිලා තියෙන්නේ. එතනම නැවත ආනපාන සරණ යන්න ඕන නම් ඇත්ත කරින්නයි අනිත් පටන් ගන්න ඕන කමක් නැහැ. Tamanට තේරුම් අරගටි අපි කොච්චර අනදර කරත් ආනපරේ කවදාකවත් අපිට අනදර කරන්නේ නැහැ. අපි කොච්චර අසතිමත් වෙන්න හැදුවත් සතිය කවදාවත් අපි අමතක කරන්නේ නැහැ. අපිට තියෙන අnder මේ අපේ තියෙන පාහර ගතිය වෙනුවට අපි කවදාකවත් පණ තිනකම් අමතක නොකරන ආස්වාස් ප්‍රසවාසයත් එක්ක සම්බන්ධතාවය අපට තියෙන ආරක්ෂක ජපයන්ත්‍රයක් වාගේ ප්‍රතිපදාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය උලේ හිටියත් පිළේ හිටියත් මොන්න කරදරයක් ආවත් එයා දන්නවා එnde එnde එnde මූල කර්මස්ථානයේ සරණ පිහිට මූල කර්මස්ථානයේ තියෙන ආරස්සාව නැවත නැවත උරගා බලනවා. ඒක කරන්න පටන් ගත්තට පස්සේ මුළු ජීවිතයක් උත්සාහ කරත් එක දවසක්වත් මේක නිෂ්ප්‍රභා කරන්න බෑ. නැවත නැවත ඔප්පු කරන විතරයි කරන්න පුළුවන්. ඒක නිසා මේ පේන ලස්සන දර්ශන නිසා තමන්ගේ මූල කර්මස්ථානය අමතක කරපු එකේ ස්ටොක් එකක් තමයි මේ පේන්න තියෙන්නේ. අනිත් දවසේ යනකොට මූල කර්මස්ථානයත් එක්ක හොඳට ඔයිට වැඩි විස්තර සහිතව බලන්න විස්තර කළ දේ විදිහ හොඳයි. ඒක අමතක කෙරුවොත් මම වැටෙන්නේ කබලෙන් ලිබට බව දැනගෙන මොනතරම් හෙලෙත් ආඩුවක් ආවත් අතරින් පතරින් හරි ආනාපානේ බැලීමේ අරසව සහතික කරගත්තොත් මරණ චිත්තක්ෂණේවත් බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා චරිමක අස්සාත පස්සාතපි ඥානතෝ නිරුද්ධಂತಿ කියලා තියෙනවා. අන්තිම හුස්මත් යන්නේ සිහියෙන් කියලා කියනවා. කියලා තියෙන්නේ රාහුල පුංචාමතුරා. ඒක අමතක කරුවොත් ඉතින් අනාතයි අසරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මාගේ ආනාපාන සති භාවනාවේදී දැස් පියා පර්යංකේ පර්යංකේදී මාගේ ඉරියව්ව ගැන සිත යොමු කර සිතිරි වලින් තොරව සිටින අතර මුලින්ම අවට පරිසරයේ ශබ්දය හා ගන්ධයන් පැහැදිලිව මාහට දැනෙන්නට විය. සුළඟ මාගතේ දැවටෙන අයුරු එහි සිසිලස හොඳින් දැනුනි. ටික වේලාවකින් ආශ්වාසය ප්‍රාශ්වාසය දැනෙන්නට විය. ආශ්වාසයේදී සිසිල් වාත ධාරාවන් නාස්පුඩුවල ගැටි ඇතුල් වන ආකාරයත් ප්‍රශ්වාසයේදී උණුසුම් වාත ධාරාවන් නාස්පුඩුවේ ඇතුළත ගැටෙමින් පිටව යන ආකාරයත් අත්විඳෙමු. මෙසේ සිටින අතර ශරීරයෙන් රශ්මියක් හට ගැනගත් බව හා බවත් දාඩිය දැමීමටත් පටන් ගනී. මා ඒ අතරතුර ආස්වාස ප්‍රස්වාසයේ හිත තබාගෙන සිටියෙමි. විවිධාකාර අතීත ක්‍රියා සිතවිලි ධාරාවන් සිතට ගලායමට උත්සාහ කළත් මම ඒවාට ඉඩ නොදුන්නෙමි. ආස්වාස ප්‍රාස්වාසය ගැනම සිත යොමු කළෙමි. ප්‍රාශ්වාසයේ අවසානයේ ඇතිවෙන ශරීරයේ ගැස්මක්ද දැනුනි. මා ඒ ගැන වැඩි අවධානයක් නොකොට දිගටම ආශ්වාස ප්‍රාශ්වාසය ගැනම සිත බැඳගත්ෙමි. සක්මන් භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම් පාදයේ දෙයත් දකුණු පාදයට අරමුණු කරමින් සිදු කෙලෙමි. මුලින්ම දකුණු පාදයේ විලුඹ සිට පාද ඇඟිලි දක්වා පොළව ස්පර්ශ කරන ආකාරයත් අනතුරුව දකුණු පාදයේ පාදයේ ක්‍රමයෙන් විලුඹේ සිට ඇඟිලි දක්වා පොළව ස්පර්ශ කරන ආකාරයත් අරමුණු කළෙමි. මෙසේ සක්මන් කිරීමේදී දෙපා මතට මාරුවෙන් මාරුවට කයෙහි බර දැනෙන්නට විය. දෙපා හා කෙන්ඩාවල මහත් වේදනාවක් හා අපහසුාවක් දැනෙන්නට විය. එම අපහසුයෙන් පැය දෙකක් තුනක් සක්මනේ යෙදුණෙමි. මා සක්මන මදකට නතර කොට අරමුණෙහි යම් වෙනසක් සිදු කරන්නට සිටුවෙමි. මා දෙපා පොළවෙන් ඉවතට ගන්නා අවස්ථාව අරමුණු කළෙමි. එසේ අරමුණු කිරීමේදී පොළවෙන් ඉවතට ගැනීමේදී ශරීරයේ බර ක්‍රමයෙන් නොදැනී යන ආකාරය වටහාගත හැකි විය. ශාරීරික වේදනාවද ඉක්මනින් පහව ගිය අතර පහසුවෙන් ඇවිද යා හැකි විය. පෙරදීට වඩා සිත වැඩි කාලයක් පහසුවෙන් අරමුණේ තබාගත හැකි විය. එච්චර. මේකෙදී පරියන්කේදී විස්තර කර තියෙනවා দাঁඩි දල රත් වෙලා එඟ අපහසුතාවයටපත් වෙච්ච ගතියක්. ඒක සක්මණේදී ටීචර් කර තියෙනවා කෙන්න කකුල් වල තද වෙච්ච අමාරු ගති පේනවා කියලා. මේක ඇත්තටම හොඳටම සතිය පිටව බවට ලකුණු. යෝගාවචරය හිතනවා මේ කරදර කියලා. නමුත් ඇඟේ සතිය හොඳට පිහිටපු වෙලාවට ඒක වෙන්න නොතිබිච්ච තරම් මේ තියෙන දේවල් ඇම්ප්ලිෆයි වෙලා නැත්නම් උද්දීපන වෙලා පේනවා. ඉතින් හැම වෙලාවෙදිම යෝගාචරය ඒක සලකනවා මේ දාඩිය දාන්න නෙමෙයි මේ වෙලාවේ එයා කන්ඩිෂන් වෙන්නයි තියෙන්නේ කියලා. එහෙනම් කකුලේ අමාරු වේලෙට බෑ මේ උඩින් යන්නයි ඕනේ කියලා. මේ ලැබෙන අත්දැකීම එකක්වත් මධ්‍යස්තව ඉදිරිපත් කරන්නේ නැත්නම් සක්මන් කර කර ඉනකොට පරියන්කේ ඉනකොට ඒ දැනෙන වෙහෙස ඒකට කියන්නේ දරතේ කියලා කියනවා. එහෙම නැත්නම් පරිලාහේ කියන වචනේ සරුවචාන්සේ පාවිච්චි කරනවා. දැවිලි තැවිලි කියන පීලනට්ටෝ සන්තාපනට්ටෝ දවන ගතිය සහ පෙළන ගතිය කියලා සාරිපුත්‍ර සාංශඳන මේ තමයි දුක්ඛ සත්‍යයේ ප්‍රධාන ලක්ෂණ. ඉතින් මේ කාපුවාම අඬන්න පටන් ගත්තොත් මම මේ භාවනා කරන්න ආවේ ඇඟ රත් වෙන්න නෙමෙයි ඒක සීතල කරන්න කියලා. ඉතින් ඒ දුක්ඛ සත්‍යයට මූණට කියලා ගිහිල්ලා තමයි කරන්නේ. මේ වගේ තියෙන වටින දේ තමයි ඒක දරන්න පුළුවන්. කදාකවත් දරා ගන්න බැරි මට්ටමට යන්නේ. හැබැයි ඒ දැවිලි තැවිලි පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දාහ පරිලාහ. එහෙම නැත්නම් පොළන ගති, පෙළෙන ගති සහ තවන ගති. මේක අමතක කරන්න ගියොත් තමයි අපිට ওই භයානක ලෙඩ රෝග එන්නේ. මේකත් එක්ක නිතර ජීවත් වෙන මනුස්සයර කිසිම ලෙඩක් කවදාකවත් එන්නේ නැහැ. ඒ මනුස්සයා ශරීරයත් එක්ක ජීවත් වෙන්නේ පුළුන් කොට්ටවල ජීවත් වෙන්න හදන්නෙත් නැහැ. ඒ නිතරම ශරීරයෙන් එන මේ ජීවත් වෙන බවට තියෙන ලකුණ අපි කායගත සතිය කියලා කියනවා. කාය කයානෝගිය සිහිය කියලා. තවාසනාවකට වගේ මේක වැරද්දක් කියලා හිතනවා. භාවනා කරන්න යනකොට මේවා නොආයුතුයි කියලා. ඉතින් ඊට පස්සේ ඒක නා කරන්නේ එනේන ලකුණට මූණට කියලා ගහන එක තමයි. කුණු වතුර වක්කන එක තමයි. 아무ත්තන්න ගහලා එලවන එක තමයි. ඉතින් ඒක ඒක සතිය විහිදෙන බවට ලකුණක් කරගත්ත කෙනා හැම මොහොතම ජීවත් වෙනවා. ජීවිතේ හැම වෙලාවෙම පිළීම තේරෙනවා. දැවීම තේරෙනවා. දැවෙන ගතිය තියෙන මේ අනුන්ගේ පිළීමක් නෙවෙයි. ඊයේ පිළීමකුත් නෙවෙයි. හෙට පිළීමකුත් නෙවෙයි පිළීම. මේක දන්න කෙනා මායයටත් මුකුත් කරන්න බෑ. ඉතින් ඒක දුක තේරුම් ගන්න හදන යෝගාවචරයා දුකට කරරිනවා නම් දුකේ නෝට චරිචුරු ගන්නවා නම් ඉතින් අමාරුයි මේ මනුස්සයට යෝගාවචරයි කියලා කියන්නේ. මේ පැමිණි දුක් පැනිටයි කියලා අපි මේ මූණ දෙන්න ගියාම මොන්නම කෙනෙකුටත් දෙන්න බැරි සහතිකයක් දෙන්න පුළුවන් දරා ගන්න පුළුවන් මේ වේදනාව දැරුවොත් සංසාර දුක වළක්වන්න පුළුවන්. මේ දරා ගන්න පුළුවන් එක පැත්තක තියලා සැප විඳින්න ගියොත් සංසාරයක් දුක් අපි කරපැමිණෙනවා. ඒ නිසා යෝගාවචරණ මේක පුරුදු වෙන්න පුළුවන් අවුරුදු 7ක් කල් දීලා තියෙන බුදුහාමුදුරුවෝ. ඕන අවුරුදු 6න් පුරුදු වෙන්නත් පුළුවන්. නැත්නම් උදේ දැනගත්තාම හැන්දෑව වෙනකොට තේරුම් ගන්න පුළුවන් මේ වෙත පැමිණෙන දුක් වලට චරුචරු ගන්න එපා. කතන්දර ගොතන්න එපා. කාටවත් කියන්න එපා. අනික් විනයයි ඊටත් වැඩිය දුකක. මේක මේ ජීවත් වෙන බාට ලකුණක් සතිය පිටව බවට ලකුණක් කායගත සතියක් කරගත්තට පස්සේ පැය 24ෙම සතියෙන් ඉන්න පුළුවන්. කදාක හිතා ගන්න බැරි එකක් එතකොට අපිට හම්බ වෙන්නේ. හැබැයි ඉතින් මේක යෝගාවචර මේක ඇඹුල්ලට ගත්තොත්, පැංගිරිරහට ගත්තොත්, නදකින් කියන්න ගත්තොත්, නොපතන් කියන්න ගත්තොත්, ඉතියාට ආය අපායටම යන්න ඕනේ නැහැ. කොයි වෙලාවෙත් ওই කරදරේ තමයි තියෙන්නේ. කන බින්දම ඉවරකුත් නැහැ. කසන්දර ගෙතිල්ල ඉවරකුත් නැහැ. අරයට මෙහාට දොස් කියමිනේ ඉවරකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියතුනේ නාභි වදති නාභි නන්දති නාජ්ජෝස තිට්ඨි. ඒක හිඟ ගන්නත් එපා. ඕක ගැන කතන්දර කියන්නත් එපා. ඕක ගැන අභිදමණය කරන්නත් එපා. පැමිණි දුක් පැනිතයි කියාගෙන යන් කියන. ඉතින් ඒකේ මේ මූලික පාඩම් ටික ලැබිලා තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම ඒ වෙද්දී ඒ සාමාන්‍ය පිළීම දැවීම තියෙනකොට භාවනාවේ ඉන්න බවට දැනගන්න මූල කර්මස්ථානයේ ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒක නිතර ඇසුරේ තියාගන්න ඕන. නිතරම නැති උනන කමන්නේ. එතකොට හැබැයි ලස්සන මෙන්න මෙහෙම හෙල්ලක්කාරකමක් කරත හැකි. මෙන්න මෙහෙම හිතුවක්කාරකමක් කරත හැකි. මොකද්ද? Tamange හිත පිට ගිය බව දැනගෙන නැවත නොගෙන පිට ගියේ ගේම තියලා බලන්න පුළුවන්. එයා නිකම්ම gedere එනවා දැනගෙන මේ හිත පිට ගිහිල්ලා තියෙන හිතවිල්ලක් කියමු. ඔව් මගේ හිතේ තියෙන හිතවිල්ලක මම දන්නවා. මං ආයේ ගන්න යන්නේ නැහැ. ඒකවල තේරෙන පටන් ගන්නවා මේ කෙලෙස් කිසිම දෙයකට ඒක අඳුනගත්තට පස්සේ ඉන්න බෑ. මගේ හිත පිට ගිහිලා තියෙන, මගේ හිත වේදනාවක තියෙන, මගේ හිත අද්දක තියෙන, නුරුස්නා ගති නැහැ. මෙතන ඉන්න බව දන්න. ආපහු ගන්න පුළුවන් ඕනේ හැකියාවක් තියෙනවා ගන්නෑ. එතනම තියෙනවා. මේ තමයි කෙලස් තවනවා කියන්නේ මෙන්න මේක. හැබැයි ඊට ඉස්සෙල්ලා හොඳට දැනගන්න පිට ගියා. ඇතුළ මේක පිටින් සතුට ගන්න පුළුවන් ගත්ත බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කරගෙන ඉන්නකොට පේනවා පිට ගියා පිට කියන බව දාන්න මොනවක්වත් කරන්න බෑ ඔය යුනිවර්සිටි එකේ අපි යන්නේ ඉස්සර රැග් සීසන් එකේදී විජයවර්ධන හෝල් එකට මාස් හෝල් එකේ ඒ කොල්ලෙක් ඉන්නවලු විලිල හරිම ලැජ්ජයි පස්සේ මූට මේ පාරයින්ද ගෙනල්ලා හෝල් එකේ ඉන්නකොට එළියේ ඉන්නකොට ධර්ම ඇඳගෙන ඉන්නේ ඊට පස්සේ කොළු මේ ගහේ පාතට ඉල්ල තියෙන අත්තක කොලේ දිවෙන් කඩපන් කියලා. උඩ කියලා කඩපන් කියලා. එදි මිනිහා දිව දෙක කරන කිව්ලු බෑ බෑ අතින් අස කොලේ අල්ලන්න බෑ. කටෙන්ම කඩපන් කියලා අත් දෙක පොල්ලක තියලා බැඳලා ධර්ම කැඩුවලු. දැන් මොනවක්වත් කරගන්න බෑ කුරුසෙට තියලා එන ගාලවගේ ධර්ම කැඩුවලු. මු කරබනම නිකන් හිටියලු පාර යන මිනිස්සු කෑනට කඩපුවු ගිහලා ඇන්දෙවලු. අය වෙන මොනවත් කරන්න අරු ගණන් ගන්නෙම නේද? ඔච්චර කල් අන්තිම ලැජ්ජයි. ඌ කර්ම ගැටුවට පස්සේ කර්මණික හිටියා. ඒ කඩපෙව් මහල්ලා අය හඳගෙන ලක් දෙක ගලවලා කාමරේට පුව පිටක් කරන. ඒ වගේ කෙලෙස් වලට විලිලැජ්ජ නැත්තම් අපිටත් විලිලැජ්ජ නැතුව ඉන්න කියලා ඔන්න ඔබට හිත පිට කියලා තියෙන හිටපන් කියලා. එයාම ඇවිල්ලා කර්ම අඳනවා. ඒවට යන්නවත් හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැත්නම් හිත පිට ගියා. මෙන්න ඇතුළ මෙන්න ඇතුළට ආව බව ප්‍රත්‍යක්ෂණය කියන තුන මූලික අයනු අයනු දන්නේ නැතුව පාඩම් පන්ති කරන්න යටෝක ඇති වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් පිට ගියා ඉන්නේ YouTube මන්නමෝ. ඌම සරමන්දන. එදාට තේරෙනවා බුදුහාමසරගේ ක්‍රමයේ මොනම කෙලෙසයකටත් ඔලු උසන්න බෑ. මොනම කෙලෙසයක් සතිය විතර බලවත් නැහැ. අපි මේ අපි විහිං සතියේ ඉන්නකොටත් කෙලෙස් බලවත් කියලා හිතාන කනපින්දම් ගහගෙන අඬා වැටෙනකොට සතිය හරියට අසරණපත් තත්යකටපත් වෙනවා. ඒ නිසා යන්න අරින්න ඕන කෙලෙසයකට. පළවෙනි දවසේ දෙවෙනි දවසේ නම් ඒක එච්චර ගැළපෙන එකක් නෑ. පහු වෙනකොට බලන්න කෙලස් වලට ගියාට පස්සේ දැනගෙන මම ඉන්නේ අසවල් කෙලෙස කියලා හොන්දට අවදියෙන් ගත කරන්න බලන්න මොනවක්වත් වෙන්නේ නෑ. මේ වගේ විස්තර කරන කෙනෙකුට ඒ වගේ සෙල්ලක්කාරකම් කරලා බලතැයි පිටිගියේ වහාම ආපහු ඉංජු ඉංජු කියලා ගන්න එපා බල්ලගේ දෙත්ත. ඔතන ඉඳගෙන ඌට කියනවනේ දැන් ඔබ දන්නා ඔබ පිට ගිහිල්ලා තියෙන්නේ කියලා. දැනගත්ත ගමන් ඌවලිගේ පාත් කරගෙන ආපහු කූඩුවට එන වෙලාවක් එනවා. ඒක නිකන් සෙල්ලක්කාරකමට තියාගන්න ඊට ඉස්සෙල්ලා මම අර කිව්ව පාඩම් 1 2 3 මේ මේ පුහුණු කරන්න. එතකොට අපිට කෙලෙස් වල ඉඳද්දිම කෙලෙස් වල ඉන්න බව දැන ගැනීම හරහා කෙලෙස් වලින් නොකෙලෙසී ඉන්න පුළුවන් ගතිය ඉන්න ගන්න. තෙරුවන් සරණයි. අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. හුස්ම රැල්ල දෙස සිත පිහිටවන ලදී. මුලදී දීර්ඝ හුස්ම දැනුණු අතර පසුවය කෙටි හුස්මක් බවට හැරුණි. මුලදී ආශ්වාස ප්‍රාශ්වාස වෙන්ව හඳුනා වෙන්වෙන්ව දැනුණත් පසුව එය වෙන්ව නොදකින ලදී. මෙසේ සිටින විට එය ක්‍රමයෙන් ගිලිහි යන ලදී. එසේ සිටින විට යම් අවස්ථාවල පාදයේ වේදනා දැනෙන අතර එයද නැති වී යයි. විදුලි පංකා සද්දයට වරින් සද්දයේද වරින් වර ඇසෙන අතර එයද තුනී වී යයි. මෙම අවස්ථාවේ මම සිටින බවද නොතේරේ. මෙම අවස්ථාව විස්තර කළ නොහැකි නමුත් නමුත් ඝන කැලයක් තුල ගමන් කරමින් සිටින විට හදිසියේ පිට්ටනියක් වෙතට පැමිණෙන පැමිණුණා වැනිය. එම අවස්ථාවෙන් මිදීමට හෝ ඒ තුල සිටීමටද සිතවිල්ලක් නැත. එවැනි අවස්ථාවකට පැමිණි විට තව දුරටත් මා කුමක් කළ යුතුද යන්න පහදා දෙන්න. මෙසේ සිටින විට මා අසලින් සියුම් ශබ්දයක් පැමිණ බැවින් ඒ අවස්ථාව ගිලිහි මට එයින් මිදීමට සිදුවිය. ඉහතින් සඳහන් කළ අවස්ථාවේ මා කොපමණ කාලයක් සිටියේදයි නිශ්චිත නැත. එය පැය භාගයකට වැඩි කාලයක් බව මට පසුව වැටහිණි. ස්තුතියි. ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදීම බලාපොරොත්තු සඵල වේවායි ප්‍රාර්ථනා කළමි. මේක තවත් හොඳට පුහුණු කරන එකයි පළවෙනි උත්තරේ. පුහුණු කරනකොට තේරෙයි එතන මමයා නැහැ. දැන් මමයා අහනවා මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ නැති මමයා ආයෙ ගෙන්න ගන්නේ මේ මමයා දෙන ගොඩ පෙරක දෝරකමට ලනුව කාලයි යෝගාවචර මේ ලියන්නේ. මේ උපක්‍රමයේ සරුවචාන්සේ පෙන්නනවා. මේකේ මමයා ඉන්නකම් කැළඹිලි, දියරැලි, ආකූල. මම නැත්තන කියලා රස මොනවක් කරන්නේ ෂෝක් එකට යන. දැන් මම මොකද්ද කරන්න ඕන කියලා මම ඇවිල්ලා අහනවා. මේකට උත්තර දෙන්න හදනකොට ප්‍රශ්නේ බාරගත්ත මිනිහත් වැරදි. යෝගාවචරයත් අහන්නේ කිසියම් අදාළ නැති ප්‍රශ්න. මොකද Tamanne මොනවත් කරන්න බැරි වෙලාවක් මේ. ඕන වුණත් කරන්න බෑ. ඉතින් ඒක මේ නැති මම මේ කාය මේකට දාගෙන මේ අනාකූල ප්‍රවාහය ආය ආකූල කරගන්න අපේ හිත කොච්චර චපලද කියලා බලන්න කොච්චර ෂටද කියලා බලන්න කොච්චර මායාවිද කියලා බලන්න හිතේ නිකන් අනුකම්පාවෙන් දිනුව බලාපොරොත්තුෙන් අහන ප්‍රශ්න වගේ. තන්නේ කරම ලැබිච්ච විවේකේ නැති කරලා නැති මමෙක් ආය හදා ගන්න හදන ගතිය. ඉතින් මෙව්වට උත්තර බැඳපේක තමයි මෙතෙක් කල සංසාරේ කරේ. දැන් කරණ තියෙන මම කොටු කරලා එයාට රිංග ගන්න තැනක් නැති වෙනද බලලා පුළුවන් තරම් ඒක බුද්ධි විදින. බුද්ධි විදිනකොට තේරෙයි ඒකේ ඉන්නකොට මොනවක්වත් කරන්න බෑ. ආවල් දෙකරපන් කොට කරන්න පුළුවන්කමක් තියෙනවානේ. වටිනාකමක් තියෙනවා. එතන අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක හුරු කරගන්න දෙන්නේ නැති වෙන්නයි මේ හිත නානා විටි කෝලං කරලා බහුරු කෝලං කරලා සංසාර ගමනේ තණ්හා ආධා ක්ලේශ මාර සේනා නානාරුදු වේසමවා මග අවුරන්නේ. මේ ඔක්කොම යෝගාවචරය හිතන අභිවෘද්ධියට හිත දෙන ගොඩ පෙරක දෝරුකම් කියලා. තන්නේ කර කොටු කරපු මමයා නැවත ඇති දේශ සීමාව අල්ලා ගැනීමට කරන ප්‍රයෝග මේ මාර්ගපාක්ෂික ප්‍රශ්න. උත් උත්තරයක් තියෙන බෑ. උත්තර නම් මොකද මෙතන ගියාට පස්සේ බලන්න මේ කලෙලියට ආවට පස්සේ කැලේ රින්ගගෙන ගියේ මිනිස්සයා ආයේ කැලේ අද්ද ඉල්ලන්නේ එහෙම නැත්නම් මේ හම්බෙච්ච කල්ලෙදිය පුළුවන් තරම් බුද්ධ විඳිනවද කියන එක. ඇත්තට අපිට බුද්ධ විඳින්නත් බෑ ඒක වෙලාව ආපුවම ඒක නැති වෙනවා. ඒක හේතුඵල ධර්මකින් එන එකක්. මේකට මම ක්‍රින්ගගත්තේ නැත්නම් වැඩි ලස්සනට යනවා. මම ක්‍රින්ගපු ගමන් අසම්බර රෝදේ දිච්ච කරතයක් වාගේ මේක දඩබඩ දඩබඩ ගන්න යනවා. හැබැයි මේක නෙමෙයි නිවන කියන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. නිවනේ යනකොට අතරමඟදී හම්බෙන තැනක් මේ. මේ කරදරයක් නැත්තන කම්බෙච්චාම අපි කොච්චර විහිං කරදර හොයා ගන්නවද? විහිං අහනවද ප්‍රශ්න? දැන් මම මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ලැබිච්ච தත්ත්වයට නිග්‍රහයක්. ලැබිච්ච தත්ත්වයට අනදර කිරීමක්. අපිට හිතෙනවා මේක ධම්මවිචේ සම්පොච්චංගය කියලා නැත්නම් විචාර බුද්ධිය කියලා නැත්නම් මීමන්තා නුවණ කියන්නේ මේක තමයි මෝඩකම කියන්නේ. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේක තමයි තෘෂ්ණාව කියන්නේ කරුණාකල පැහෙන්නේ නැතුව ඉන්න හදන. එතකොට හම්බෙන්නේ අර ලැබෙන විවේකය තවදුරටත් ඒකට අනුග්‍රහ කෙරුවා වෙනවා. පවත්ත ගන්න පුළුවන් වෙයි. හැබැයි මම දැන් නිවන් දැක්කයි කියලා ඉක්මනට ෂෝට් කට් හොයන්න යන්න එපා. මේක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේක සාපේක්ෂව කෙලෙස් සත්‍යනත් එක සංසන්දනය කළා. ඊතුරු අභ්‍යාසය කරන්න ඊට ඉස්සෙල්ලා මේක හොඳට තමන්ගේ හැබෑනි වහන බවට අපේ ප්‍රകൃතිය මේක බවට මේ අපි ඉඳුරංගේ ගත කරන හැම වෙලාවකම අපි කරන රංගපෑමක් සහ විකෘතියක්. මේ තමයි අපේ හැබෑනි වහන අවුරුදු 6 වෙන්න ඉස්සෙල්ලා අපේ මනස තිබ්බේ ඔතන. කිසිම දෙයකින් කෙලසිලා නැහැ. ඔතන තමයි ඊටසේ 6 4 තේරුම් ගත්තට පස්සේ තමයි මේ කක්ක කොට දාගත්තේ. ඊට පස්සේ තමයි මම ඇඳ පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මේ යුද්ධ. ඊට පස්සේ තමයි මේ රණ්ඩු. ඊට පස්සේ තමයි මේ රුචි අරුචිකා. අතන මොකුත් නැහැ. ඒ නිසා අපේ මනස නැවත ගිහිල්ලා තියෙනවා පටන් ගත්ත තැන. එතින් ගියාට පස්සේ දැන් ආයෙත් කක්ක කරගන්නේ කොහොමද කියලා අහන්න යන්න එපා. පුළුවන් තරම් එක සිද්ධි කරන්න, වශී කරගන්න, උරු කරගන්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම පර්යංක භාවනාවට හිඳ ගැනීමෙන් පසු මම දැන් මෙතන යයි මෙනෙහි කොට ඉඳගෙන සිටින ඉරියව්ව ඉරියව්වට සිත යොදවමි. එය මම එය මට මට කිරීමට හැකිය. ඊට පසු මම ආනාපාන සති භාවනාව වඩමි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී මුල් හුස්ම රැලි 5ක් 6ක් සතියෙන් මෙනෙහි කරමි. එහිදී ආශ්වාස හුස්ම රැල්ල නාසයේ ඇතුල් කෙළවරේ ගැටි යනසේ මට වැටහේ. නමුදු ප්‍රාශ්වාස හුස්ම රැල්ල ගැටෙන තැනක් නිශ්චය කර ගැනීමට නොහැකි උවද ප්‍රාශ්වාසය වන බව වටහාගත හැකිය. ඉන්පසු මගේ සතිය ගිලෙහි ගොස් නිදිමත ස්වභාවයක් සහිතව යම් සිතවිල්ලක් දිගේ ගොස් නැවත සතිය මාතුලට පැමිණේ. මට හිතෙන ආකාරයට සතිය નિરાයසෙන්ම නැවත පැමිණේ. එවිට මට දැඩි නිදිමතක් දැනේ. ඉන්පසු නැවත මම මූල කර්මස්ථානයේ සිට පිහිටවන්නට උත්සාහ කරද එය හුස්ම වාර එකක් දෙකක් පමණ කිරීමට හැකිවන අතර නැවත සතිය ගිලිහි ගිලිහේ. එයට මම කම්පා නොවෙමි. සමහර අවස්ථාවලදී සිත ඇතුලෙන් කෙනෙක් කතා කරන ස්වභාවයක් මට දැනේ. සිත පිට ගිය වෙලාවට එම තැනැත්තා දැන් මොනවද ඔය සිත සිතා ඉන්නේ භාවනා කරන්නේ නැද්ද යන යන්න ප්‍රශ්න නගයි. එවිට නැවත සතිය පැමිණේ. තවත් සමහර වෙලාවදී වෙනත් සිතිවිලි ගැන මතක් කර දෙයි. එවිට මම උත්සාහ කර නැවත ආනාපානයට සිත ගෙන එමි. ඉන්පසු නැවත හුස්ම රැලි දෙක තුනක් 100න් මෙනෙහි කිරීමට හැකිය. ඊට සඳහන් ආකාරය નિවරදිද වැරදිද යන්න පැහැදිලි කර දෙන මෙන් කරුණාකාරුණිකව ඉල්ලා සිටිමි. සතියෙන් සිටීමට හැකි කාලය වැඩි කර ගැනීමට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. වාක්‍ය තුනක් ලියවිලා තිනවා. හිතලා ලියපේවා නෙමෙයි නමුත් ඒ කෙලෙස් ඉස්මතු කරලා තියෙනවා. තුම් පොලක දෙපොලක සඳහන් කර තියෙනවා මගේ සතිය ගිලිහුණයි කියලා. අන්තිමට අහනවා මට මේ නිගිලෙන්නේ නැතුව දිගට පවත්න්නේ කොහොමද කියලා කියන්නේ කියලා. නමුත් මෙතන හොඳට මේ යෝගාවචර බලෝ සතිය නෙවෙයි ගිලිහෙන්නේ අරමුණ ගිලිනවා අනාරම්මනේ සතිය තියෙනවා. මේ අනාරම්මනේ සතියට සාදර නැති නිසා මේක අඳුරගත්තේ නැති තත්ත්වයක් නිසා අරමුණු වෙන අරමුණක් නැති නිසා සතිය කිලිහුණා කියලා පටලවා ගන්න මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක්. අපිට යමක් දෙබේ පේන තාක්කල් ඒ පේන දේ සතිය තියෙනවා. නමුත් යමක් නොපෙනෙද්දී සතිය තියෙන්න පුළුවන්. ඒකට කියනවා අනාරම්මන සතිය. එහෙම නැත්නම් අනිමිත්ත සතිය කියලා. ඉතින් ඒකට හිත ගියාට අපේ හිත පේන දෙයක් නැති නිසා සංඥාවක් නැති නිසා වේදනාවක් නැති නිසා සංස්කාරයක් නැති නිසා රූපයක් නැති නිසා ලේසියට සතිය නැති උනායි කියලා කියනවා. ඉතින් මේක සමත භාවනාවේදී රූප ධාන අරූප ධාන හරහා රූප අරමුණක හිත පවත්ලා සමාධිගත වෙනකොට රූප ධාන කියලා කියනවා. ඊට පස්සේ රූපේ නැති තැන සමාධිගත වෙන්න පුළුවන් අරූප ධාන කියලා කියනවා. දෙකේදිම තියෙන සතිය රූපාරම්මන සතිය සහ අනාරම්මන සතිය කියලා ගන්න පුළුවන්. ඉතින් මේ ඒකට අවශ්‍ය සුත්තමේ ඥානෙ නෑ. ඒකට අවශ්‍ය කරන චින්තාමේ ඥාන නැති නිසා වාක්‍ය තුනක් ලියවිලා තියෙනවා. මේ දෙකේදිම සතිය ගිලිහුණා. මගේ සතිය ගිලිහෙන්නේ නැතුව පවත්ව ගන්න යන්නේ කොහොමද කියලා අන්තිමට අහනවා. බැලුව බැලමට එකම තැනකවත් සතිය නැති වෙලා නැහැ. නමුත් යෝගාවචර සාප කරනවා නම් මට සතිය නැති උනායි කියලා සතිය නැතුවට වැඩි හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා අසුවිරු ඥාන අවශ්‍යයි. එතනෙයිම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එකන කතා කරනවා කියන්නේ අරමුණු ඒ අරමුණු ආපු ගමන් සතියේන. ආනපනේ ආපු ගමන් සතියේනවා. නමුත් අරමුණකුත් නැතුව කතා කරන සද්දෙත් නැතුව ආනපානෙත් නැතුව සතිය පවත් ගන්න පුළුවන් තැනක් තියෙනවා. එතෙන්ට යන්න તો කවදාකවත් නිවන් ලබන්නත් බෑ. නමුත් ඒකට ද්වේෂ කරනවා නම් ඒක නොදැන ඉන්නවා නම් එනත ඒක බයක් චකිතයක් කරගන්නවා නම් ඒ යෝගාවචර සතිය උත්කෘෂ්ඨම අවස්ථාව ප්‍රතික්ෂේප කරાય. ඒ නිසා මේ කියන්නේ වෙනස් වෙනවා දකින්න කැමති නෑ. අරමුණේ රූපාරම්මනේ වේදනාවේ සංඥා සංස්කාරවල කරපු සතිය වෙනස් වෙලා අරූපේ වේදනා නැති තැන සංඥා නැති තැන සංස්කාර නැතන සතියක් තියෙන්න පුළුවන් කියලා පෙන්නලා තියෙද්දි ඒක සතියේ නැතිවීමක් කියන මායාවට මුසාවට වංචනික ධර්මයට අහු වෙලා තියෙන නිසා අනිද්දාසය බලන්න අරමුණ ගෙවෙනකොට තමයි සතිය හොත්තටම තීක්ෂණ වෙන්නේ. ඒතර සතිය නැතුණයි කියලා කියන්න හදනවනම් ඒක මේ අනිච්ච සංඥාව මතුවෙනකොට නිච්ච සංඥාවට ආවඩන කතාවක් තියෙනවා. ඒ නිසා මේ පළවෙනි අවස්ථා දෙකේ පිටපොට ගියක හරිපාරේ දාගත්තොත් ආයේ අරමුණ සතිය ඇති කරන හැටියක් නෙවෙයි දැනගන්න තියෙන්නේ. මේ අරමුණක් නැතුව පවත්වන සතිය කොහොමද කියලා දන්නවනම් මෙතන චෝදනා කරන දෙයක් නැහැ. මේ ලියපෙකනට මම මේ කියන එක වැටහෙනවද මන් දන්නේ. ද නැත්තම් මේ තවදුරටත් විස්තර කරන්න ඕනේ. අපි යනවා එවන ඊගා ප්‍රශ්නය. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල ගැන අවධානය යොමු කළ විට ආස්වාසේදී නාසය තුලද ප්‍රාස්වාසේදී උඩතොලින්ද හුස්ම රැල්ල වැඩිම තේරුම් ගතිමි. ආශ්වාසයේදී හුස්ම දිගු බවත් ප්‍රාශ්වාසයේදී කෙටි බවත් තේරුණි. සිතට නොසතුටු සිතවිල්ලක් පවා ඇති වූ විට සිනිඳු වේග සිනිඳු වේගන යමින් තිබූ හුස්ම රැල්ල නැවත ගොරෝසු බවක් වැටහිණි. හුස්ම ගැන අවධානයෙන් සිටීමේදී ගොරෝසු හුස්ම ක්‍රමෙන් තුනී තුනී බවට පත්වන බවත් ටික වේලාවකින් ආස්වාස ප්‍රාස්වාස රැල්ල නොදැනීම යන විට ඒ සමගම සිතුවිලි ගොඩක් විත් මා නැවත ව්‍යාකූල බවට පත් කරයි. බොහෝ වේලාවක් යනතුරු නැවත හුස්ම රැල්ලට සිත යෙදවීමට නොහැකිය. ඒ සඳහා ඔබ වහන්සේගෙන් අවවාදයක් පතමි. මේ මේ ලියුපේ කරාට ඉස්සර දීපු උත්තරයෙන් උත්තරයක් ලැබුණාද නැත්නම් තාම ප්‍රශ්න තියෙනවද කියලා මම දැනගන්න කැමතියි. ඉස්සර කරපු විග්‍රහයෙන් තේරුණාද මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් තවදුරටත් විස්තර අවශ්‍යයි. අවසරයි සර්ණහන්ස මට පිළිතුරක් ලැබුණා මට තියෙන අන්තිමට දැන් අන්තිමට මට නොදැනී ගියාට පස්සේ නැවත මට ඒ තත්ත්වයටපත් වෙන ගොඩක් වෙලාවක් යනවා. නැවත එනවා කියන්නේ මොන නැවතේ හුස්ම රැල්ල ආස්වාද ප්‍රාසය දැනෙන්න ගන්න හුඟක් වෙලාවක් යනවා. නැවත හුස්ම ගැනීම එක හොඳයි කියන අදහසින් කතා කරන්නේ. ඔව් මට නැවත එතනට එන්න ඕන ආස්වාද ප්‍රාසයට නැවත එන්න ඕන නිසා. ඒ මොකටද? යාපෝ කෙලෙස් ඕන නිසා. ඒක තමයි අපිට තියෙන්නේ අපිට කෙලෙසයක් නැතුව නිකන් උන වගේ ඇඟට. මොනවා හරි තියෙන්න ඕනේ. ඒ නිසා මොනවාක්වත් කෙලෙස් නැත්තඳ ගියාට පස්සේ ඒ කූඩල්ලට පොට්ට උඩ ඉන්න බෑ වගේ ආය හොයනවා කොහාන පානේ හොයනවා එක්ක මොනවා හරි පරණ මතකයක් හොයනවා. සතිය පවත්වා ගන්න ඕන නිසා. නෑ නෑ මොන සතියකද ඔතන සතිය තියෙනවා අරමුණු නැතුව. දැන් අපි අර අරමුණේ සතියේ තියෙන කැමැත්ත නිසා මෙතන ඉඳගෙන ආය අරමුණක් ඉල්ලනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා. අහන්න ඒක එතකොට තේරෙයි. ගොරෝසු ආනාපානේ මධ්‍යස්ථ ආනාපානේ සියුම් ආනාපානේ කිව්වොත් ගොරෝසු ආනාපානේ පවත්තන සතිය මධ්‍යස්ථ ආනාපානේ පවත්තන සතිය සහ සියුම් ආනාපානේ පවත්තන සතියේ වඩාම කාර්යක්ෂම හොඳම සතිය තියෙන්නේ කොයි වෙලාවෙද? ගොරෝසු වෙලාවේද මධ්‍යස්ථ වෙලාවේද සියුම් වෙලාවේද? ගොරෝසු වෙලාවේදී ආ අන්න ඒක තමයි මෝඩකම කියන්නේ. ඒ කියන්නේ ගොරෝසු කෙලෙස් වලට කැමති. ඒක කිව්වක් කවර නැහැ ගොරෝසු වෙන මධ්‍යස්ථක කියලා නම් මධ්‍යස්ථ කෙලෙස වලට කැමතියි. නෑ ඊට පස්සේ සියුම් එකට ගියොත් ඒක නම් සියුම් එකට කැමතියි. ඊට පස්සේ අන මොනක්වත් නැතුව තීදී ආනපන තිබුණොත් මොනක් කෙලෙස් නැහැ. අපේ හිත කොච්චර ආසාවෙන් තොංගාණෙන් කෙලෙස් කොන්තර මිලදී ගනු ලැබේ. ලෝක වශයෙන් මිලදී ගනු ලැබේ. බුදුහාමුදුර කොච්චර සත්‍යද බලන්න අපි කොච්චර කෙලෙස් වලට ආසද කියලා බලන්න. දොස් කියනව නෙවෙයි මම. අපේ ඇති නිකන් ඉන්නම බෑ. මොනවා හරි කරන්න. නිකන් ඉන්න බව කොහොම කොහොම හරි ගාබල්ලාපම් පෙස්සන් කියලා ආහනපානි හරි ගන්න. නමුත් Taman දන්නවනම් අරමුණ නැති වෙලාවේ තියෙන සතිය. ඒකට සමාදම් වෙන්න බෑ ඔය ඔය ඔය ගතිය තියෙන තකන් මොකද අරමුණක් ඉල්ලනවනේ. අරමුණක් නැති වෙලාවේ තියෙන සතිය උත්කෘෂ්ඨම සතිය. නමුත් අපේ හිතට එතකොට ලගින්න බෑ. හිතට මෙතන තණ්හාවට හිටින්න බෑ. ඔය එතන පවත්වාගෙන යන්න බෑ ස්වාමීන් වහන්සේ. පැවැත්තිල්ල තමයි සංසාරේ කියන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ කොහොම හරි මේක පවත්වන්න. බුදුහාමුදුරුවෝ අපවත් වෙන්නයි කතාව කතා කරන්නේ. ඒ නිසා කට්ටිය කැමති නෑ රිට්‍රීට් එකේදී අපවත් වුණොත් එහෙම. ali කචල්නේ රිට්‍රීට් ඕගනයිසර්ටත් කචල් මේ පැවැත්ම සහ නැවැත්ම කියන කතාව අපි ලොකු සංහසේ පොතේ අන්තිමටම ලියලා තිනවා. අපි කොච්චරක් මේ පැවැත්මට දිරි දෙනවද කියලා. ඉතින් ඒ කියන්නේ අනුන්ටත් දුක දෙනවා තමන්ටත් දුක් ගන්නවා. ඒක නිසා මේ නැවතිච්ච වෙලාවේ නැවතිච්ච බව දන්න එක දැනගන්න තමයි මම ඉස්සලා කිව්වේ පිට ගිය අරමුණක් ආය අරමුණට ආවට පස්සේ අරමුණට ආපු බව සාතික් කරගන්න. ඒ වගේ දවසක තීරෙයි අරමුණ අතහැරලා හිස්තැන්න ගියාට පස්සේ හිස්තැන ඉන්න බව සාතික් කරනවා කියන එක නිින්ද ගියාට පස්සේ නිින්ද ගිය බව දැනගන්නවා තරමටම සූක්ෂම දෙයක්. ඒක කරන්න අමාරුයි කියලා කියනවා. නමුත් කරලා කරන්න බැන්න නිවන් දකින්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මගේ හිත නිතරම අරමුණට කැමති. ඒ කියන්නේ කෙලෙස් වලට කැමති. ගොරෝසු අරමුණට කැමති නම් ගොරෝසු කෙලෙස් වලට කැමති. සියුම් අරමුණට කැමති නම් සියුම් කෙලෙස් වලට කැමති. අරමුණු කිසිවක් නැත්නම් කියන කිව්වනම් අන්න අපිට හිතා ගන්න පුළුවන් දැන් නිවනට කිට්ටු කරලා. ඊට පස්සේ එතන තියෙන අසහනේ මොනවා හරි කරන්න ඕන ගතිය. යන්නේ නමක් නැතුණා වගේ ගතිය. මම්මුලා වෙච්ච ගතිය තමයි කෙලස් කියන්නේ. එතන කෙලසෙනවා. හිත කෙලස ගන්නවා. පිරිසුදුකම තියේදී මොනවා හරි එකක් දාගන්න කියලා. ඒකදී හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. ඉස්සගේ ඇහි ඇස් ගෝලයට වැලියටයක් තියෙනවලු. ඒ වැලියටෙන් ලු ගහන්නේ ලම්බ කැටේ වගේ පොළොව මේ පැත්තේ අහස මේ පැත්තේ කියලා. ඉතින් හැම වෙලාවෙම ඇස් ගෝලයට වැලියටයක් තියෙනලු. වැඩි හරි මොනවද සියුම් කොටස්. ඉතින් ඒ විද්‍යාඥ කරලා තියෙන්නේ මේ ඒ ඉස්සා හැවාරින වෙලාවේදී ඒක ඔක්කොම එළියට යනවා. ඊට පස්සේ මූ හැවාරෙන්න දාලා තියෙන්නේ තන්නේ කර පිසුදු අතුරු තියෙන එකදී අලුත් හැවට ඇතුලට දාගන්න වැලියටයක් මුට නැහැ. ඊට පස්සේ විද්‍යාඥයෙකුට යකඩ කුරු ටිකක් දාලා දෙනවා. දැම්මම පස්සේ යකඩ කුරු කැල්ලක් අරගෙන ඇතුලට දාගත්ත පස්සේ කාන්දම් කැල්ලක් උඩින් ඇල්ලුවොත් ඌඩේ පුඩු බලාගෙන පිනනවා. කාන්දම් කැල්ල පැත්තෙන් ඇල්ලුවොත් ගුරුත්වාකර්ෂණය නෙවෙයි දැන් වැඩ කරන්නේ කාන්දම් කැලේට කාන්දම් ශක්තිය ඌ හරහට පේනවලු. යටට දැමුවොත් කෙලින් පේනවා. ඒ වගේ උගේ ඇහැට ඌට ඉන්න තැන අල්ලා ගන්න මොන හරි කෑල්ලක් වැටෙනවා. ඒ වගේ තමයි අපිට කෙලස් නැත්තම් නිකන් උනවා වගේ. පවත් ණ්ඩම වැ. බලන්න බුදුචානන්සේ කොළ පැය ගාණින් අපිට පෙන්ලා දෙනවා නික්ලේශී තැනක් අපි කොච්චර එකට වෛර කරනවද කියලා බලන්න. අපි කොච්චර අනදර කරනවද බලන්න. අපි කොච්චර ෂටද කියලා බලන්න. අපි කොච්චර වාංච වංචනික ධර්මද කියලා බලන්න. මේ වගේ තැනක් හම්බෙච්චාම ආරසා කරන වෙනුවට අපි ආය ආනාපානෙ ගෙන්නන්න හදනවා. අපි හිතනවා මේ ආනාපානයේ තියෙන සතිය විතරමයි සතිය. ආනාපානෙ නැති වෙලා අදීටදී උත්කෘෂ්ඨ සතියක් තියෙනවා කියන්නේ මම මේ කතා කරන්නේ. අරමුණක් නැති වෙලාවේ ඒ බව දැනගන්න ඉස්සලම දැනුමක් තියෙන්න ඕනේ අරමුණේ සතිය වගේම අනාරම්මනේ සතියකුත් තියෙනවා. අනිමිත්‍ය සතියකුත් තියෙනවා. ඒක කවදාකවත් තිරසෙනකොට ගන්න බෑ. දෙවියෙකුටත් බෑ, බ්‍රහ්මයෙකුටත් බෑ, යක්කුටත් බෑ. මිනිස්සයාට පුළුවන් නමුත් මිනිස්සයාට මේක තේරුම් කරලා දෙනවා කිව්වහම මම පුළුවන් තරම් මේ මේ ඉරමුසු මේ රසකින්ද මොනවද මේ වැල්මි කකා කතා කරන්නේ එපා වෙලා. වැල්මි රසෙට මම මේ කතා කරන්නේ. කොච්චර පෙන්නලා දුන්නත් පිසිදු තැනක් ඉන්න කැමති නැහැ. මේ පණිවිඩය දෙන්නේ නැතුව ඇති වැඩකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ සාකච්ඡා කරන්නේ නැත්නම් අපි කොහෙද භවනාව යන්නේ කියලා හිතන්නේ. ධර්ම සාකච්ඡාවක් උනේ නැත්නම්, කමඨාන සුද්ධ උනේ නැත්නම් අපි භාවනා කරලා මොකද කරන්නේ කියලා හිතන්නේ. කොයි හරි තියෙන දඬු පෙර පෙර හැරෙනෝ ලන්දේ තියෙන කුරු පාරට ඇදපියෝ කියලා ඔන්න වැඩේ. දැන් තේරුණා කියලා හිතනවා. කියමු බලන්න තේරුම් ගත්තේ කියමු බලන්න. <laughs> ආස්වාද ප්‍රස්වාසයේදී ගොරෝසු හුස්මට හුස්මෙන් මධ්‍යම හුස්මට ගිහිලා සිම්දු වුණාට පස්සේ ඒතන ඉන්න තමයි ඒතන ඉන්න එක තමයි වඩාත්ම සුදුසු. ඒක මම කියපු දේ තේරුම් ගත්ත බව තේරෙනවා. එතන ඉන්න එක හොඳයි කියන එක නෙවෙයි මෙතන කියවෙන්නේ. එතන පුරුදු කරගන්නකම්. එතන වෛර නොකර එතන හුරු කරගන්නකම් ඉදිරියට යන්න බෑ. එහෙමයි සර්. ඒක නෙවෙයි එතන හිටියා කියලා නිවන නෙවෙයි. එතින්දී අපි දන්නවා අරමුණේ සතිය සහ අරමුණ නැති තැන සතිය කියන එක දැන් දන්නවනේ. මේ අරමුණක් නැති තැන සතිය තමයි අපේ හැබෑ නිවහන. නික්ලිෂි තැන තමයි අපේ හැබෑ gedara. අරමුණු කියන්නේ කෙලෙස්. නිසා එහෙන් රූප බලන හැම වෙලාවෙම කෙලෙස්. කනේ සද්ධාහන ඔක්කොම කෙලෙස් බව දන්නවනම් අඩු ගානේ රූප බලන එක ටික අඩු කරයි. කෙලස් අඩු කරන්න සද්ධාහන එක අඩු කරයි ගන්ධරස පහත පුළුවන් තරම් ප්‍රයෝජන සලකලා කරයි කියලා ප්‍රතිපදාවක් කරනකොට බුදුරජාණන්සේ පෙන්න මෙන්න තියෙන තැන කිසිම කෙලෙසයක් නැහැ දැන් ඇති නැති දෙක දැන් තේරුම් ගන්න පුළුවන් මේ දෙකම නිවන නෙවෙයි ඒ නිසා අතනම ඉන්න බෑ එහෙම ඉන්න ඕනේ කියලා කිව්වොත් නෙමෙයි එතන ඉන්න බැරි නිසා අපි මූල ධර්මයේ වැරද්දකට යනවා. පුළුවන් තරම් එතෙන් ගියාට පස්සේ ආය පෑදී දිහට බොරදියේක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා ආය ඕනකමෙන් දාගන්න එපා. එයා එනවා. එයා කොහොමඩක්වත් එනවා. ආපොන් සැරේ ආයත් සැරයක් බලන්නේ අරමුණ එන එක මොකක් හරි කමන්නේ ගෙවම් කරලා ආනපානේ හෝ සද්දේ හෝ ආයත් යනවා. ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරන්නේ සමාධියට ගිය තත්ත්වයක් පැහැදිලි කරන්නේ සමාධිය තත්ත්වයකට ගිය එකක්ද? මම කවදාකද මේ වචනේ පාවිච්චි කරන්නෙම නෑ. මම කටේ දත් නැමෙන්නෙම නෑ මේ වචන. ඕගොල්ලෝ කොච්චර මට පොරවන්න ගියත් මාව ඒ වගේ නරවන්න පිනවන්න එන්නේ නෑ. මාව නාවන්න බලන්න සමාධියෙන් කියනවා හිටියනම් මට මේ සිවුර දරාගෙන ඉන්න බෑද? මන් සමාධිය කියන්නේ මං කියන්නේ සතියේ විශිෂ්ට අවස්ථා. ඒ වගේම සමාධියක් තියෙනවා. අනාරම්මන සතිය, අනිමිත්ත සතිය කියලා එකක්. නිවනට බොහොම කිත්තුයි. ඒකට යන්න තමයි මේ අනාරම්මන සතිය ඇති කරන්නේ. අනිමිත්ත සතිය. ඒකට වෛර කරන එක තමයි විභව තණ්හාව කියලා කියන්නේ. මේ භව තණ්හාව නෙවෙයි. ඒ නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තේරුම් ගන්න වෙනවා අපි. තීරුම් අරගන්නකොට මේ தত্ত্ব අපි සාකච්ඡා කරලම මේ කෙනෙකුට ගහනවා නෙවෙයි. ගහලා බේරන්න බෑ මේකේ. හේතු ගන්නලා දීම සඳහා එයාගේ වැරද්ද කියලා දීලා පොඩ පොඩ පොඩ පොඩ හදා හදා හදා හදා යන්න ඕනේ. එහෙනම් ගහලා තල්ලා කරලා හදන්න බෑ මේක. නිසා දැනට දෙන්න තියෙන කමටහන තමයි එතෙන්ට ගියාට පස්සේ ඒක පුළුවන් තරම් තහවුරු වෙන්න අරින්න. වැඩුණට කරන්න දෙයක් නැහැ. ආය විහිං දාගන්න එපා. පැහැදිලියට පුරතියක් කරන්න බෑ ජීවිතේ මල් විහිම් පල්. එහෙම කියනකොට පත ගන්නකොට තේරෙනවා නේ. මයිලඟ අමුතු භාෂාවක් තියෙනවා. හරි අපි යන ඊගා ප්‍රශ්නෙට. හොඳයි සර්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම දැන් මෙතන මූල කර්මස්ථානයේ සිට ඉදිරියට වම දකුණ යයි මෙනෙහි කරමි. මෙසේ ඉදිරියට ගොස් නැවත හැරෙන බව මෙනෙහි කරමි. මෙසේ පියවර කීපයක් යන විට වම් පායට පොළව පර්ශය වන ස්පර්ශ වීම පළමුව විලුඹ පොළවට තද වේ. පසුව ක්‍රමයෙන් මුළු පයම තද වේ. වම් පායට මුළු ශරීරයම දරන බව දැනේ. නැවත දකුණු පාය ඇඟිලි තුඩු වලින් පොළවට තද වේ. මෙසේ මාරුවෙන් මාරුවට සිදුවන බව පෙනේ. මුළු ශරීරයම සෙලවන බව දැනේ. සමහර විට ආයාසයෙන්ම මේ ක්‍රියාවලිය සිදුවේ. සමබරතාව නැතිවන අවස්ථා ඇත. පර්යංක භාවනාව මම දැන් මෙතන මූල කර්මස්ථානයේ සිට කය දෙසට සිත යොමු කෙලෙමි. පසුව ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල වෙත සිත යොමු කෙලෙමි. මෙහිදී ආශ්වාස හුස්ම දිග බවද ප්‍රාශ්වාසයේ කෙටි බවද පෙනේ. සමහර විට ප්‍රාශ්වාසයේ බර ගතියක්ද ප්‍රාශ්වාසයේ සෑල්ලු බවද දැනේ. ඇතුල් වන වාතයේ සිසිල් බවද පිටවන වාතයේ උණුසුමක්ද දැනේ. මෙසේ ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වී ගොස් නොදැනී යයි. කයට සැහැල්ලු බවක්ද දැනේ. පිටින් අරමුණු නොදැනේ. මෙසේ පැයක් විතර සිටීමට පුළුවන්. වරහන් ඇතුලේ ඊතා ශාන්ත බවක් දැනේ. මේ භාවනාවේ අත්දැකීමයි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේ යම් වෙලාවක අසහානිය ආතති අර්ජනක් හම්බුනොත් ඒකට ඇබ්බැහි වෙන එක නෙවෙයි තියෙන්නේ පුළුවන් තරම් ඒකට යන ශිල්පය ඉගෙන ගන්න. ක්‍රමසාවිදි ඉගෙන ගන්න. කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වෙනවා නම් මේකට වැඳිලයි කියලා හිතාගන්න. මේ හම්බෙච්ච පාර ලක්ෂ වාරයක් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරගන්න එකයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. අති පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පැයක් පමණ සක්මන් භාවනාවෙන් පසු මම පර්යංක භාවනාව සඳහා ඉඳගතිමි. పూర్ව කෘත්‍ය කරගෙන යන විට මා වෙත ඉක්මනින් සමාධිය වැඩෙන බව තේරුණි. මේ නිසා වේගවත්ව පූර්ව කෘතිය සිදුකොට මම මෙතන ඉඳගෙන ඉන්න බව සිහිපත් කරමි. ඉන්පසු මගේ මූල කර්මස්ථානය වූ ආනාපානය දෙස බලා සිටියෙමි. වරත් දෙකක් පමණ ආස්වාසය හා ප්‍රාස්වාසය හොඳින් පෙනුනි. ඒ අනුව ආස්වාසය සිදුවන විට ආස්වාසය ලෙසද ප්‍රාස්වාසය සිදුවන විට ප්‍රාස්වාසය ලෙසද මෙනෙහි කළමි. දෙතුන් වරක් එසේ මෙනෙහි කොට නාසිකාග්‍රය වෙත සිත යොමු කළෙමි. නාසිකාග්‍රය වෙත සිත යොමු වෙනවත් සමග මා අවට ලාවන් අඳුරු ආලෝකයකින් වෙලුනි. ශරීරයේද නොදැනී ගොස් ඇත. ටිකෙන් ටික නාසිකාග්‍රය දැනුණත් ආනාපානය අතහැරී ඇති බව මට පෙනුනි. ආනාපානය මෙනෙහි කිරීමට මා උත්සාහ කළද කුමක්දෝ බලවේගයකින් මගේ හිස වෙලා තද කරන ලෙසක් මට පෙනුනි. නමුත් මා බිය වූයේ නැත. නිින්ද ගොස් නැති බව මම හොඳින් අවබෝධ කළෙමි. වරින් වර මගේ මූල කර්මස්ථානය මෙනෙහි කිරීමට උත්සාහ කළද එම බලවේගය එයට අවහිර කොට නාසයෙන් ඉහළ සම්පූර්ණයෙන්ම වෙලා ආනාපානය මෙනෙහි කිරීමට ඉඩ නොදෙන බව මට තේරුණි. ක්‍රමෙන් ඊතා තද අඳුරු ඝන කළු ආස්තරයක මා වෙලා ඇති බව තේරුණි. නාසිකා අග්‍රයෙන් ඉහළ මගේ හිස මෙම ආස්තරෙන් තදින් වෙලා ඇත. මා මෙනෙහි කිරීමට උත්සාහ කළ ආනාපානය නැවත නැවතත් වරින් වර මෙනෙහි කිරීමට උත්සාහ කරමි. ඒ සෑම අවස්ථාවකම මගේ හිස තව තවත් ඝන අඳුරු ආස්තරෙන් වෙලා තද කරන බව පෙනිනි. මම බිය නොයිමි. ඒ දෙස අවබෝධයෙන් බලා සිටියෙමි. මාවට ඇති කම්පන චංචල දෙස බලා සිටියෙමි. අවට පරිසරයේ ශබ්ද මට ඇසේ. මම දැන් සිදුව ඇත්තේ අක්‍රීය පුද්ගලයෙකු ඔහේ බලා සිටීමය. මට දැන් සිදුව ඇත්තේ අක්‍රීය පුද්ගලයෙකුගේ ඔහේ බලා සිටීමය. අවට ඝන අඳුරු තද කළුවර කෑලි කැපිය හැකි ලෙස මට පෙනුනි. අක්‍රීය පුද්ගලයෙකුසේ බලා සිටීමට අකමැති වූ මා අවටින් එන කුරුළු ශබ්ද කෙරේ සිත යොමා මට දැනෙන ලෙස නාම රූප වෙන්කර මෙනෙහි කිරීමට පටන් ගතිමි. නමුත් එවිටද මට කිසිවක් කිරීමට ඉඩ නොදුන් ඝන ආස්තර ආස්තරය මගේ සිතද තදින් වෙලා බැඳ තබන බව මට පෙනුනි. මගේ අත් දෙකද තදින් වෙලී ඇත. මායට විරුද්ධ නොයිමි. පාළු හුදකලා බව මට තදින් දැනුනි. ටිකෙන් ටික මම එයට කුළුපඟ වී සතුටින් ඒ දෙස ඔහේ බලා සිටියෙමි. මෙසේ පැයකට වැඩි කාලයක් මම නිකන් ඔහේ බලා සිටින්ට ඇත. මට අවශ්‍ය වූයේ ඊළඟට වන දේ බලා ගැනීමය. නමුත් කාලයක් තිස්සේ පර්යංකයේදී මට දැනෙන පාළු හිස් බව මට අදද දැනුනි. එතනින් එහාට සිදුවන්නේ මොනවාද දැයි මම කල්පනා කරමි. නමුත් මා සැමදාම මෙම පාළු හිස් බවට කොටු වී ඇත. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දිගටම මෙම අත්දැකීම් ලැබමින් සිටිනවාද? එසේ නැත්නම් මා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට ඊතා නිරෝගී දීර්ඝායු ලැබී ලෝකයාට මහත් මෙහෙවරක් කරමින් පාර්ථනීය බෝධියකින් නිවන් සුව අත්වේවා. හොඳ රචනාකාරයෙක් බව නම් පේනවා. නමුත් කියන්න තියෙන්නේ මේ පාළුවට ප්‍රිය වෙන තාක් ওই කරදරේ කරනවා. ඒ කියන්නේ මේ අනාරම්මණයට කැමති නෑ. මම කොහෙන් හරි කියන එක ආනාපාන දීපං එහෙම නැත්නම් අරක දීපං මේක දීපං කියලා. නමුත් අපි මේ ප්‍රශ්න තුනේම සාකච්ඡා කර විදිහට යෝගාවචරය මේක අපේක්ෂා කරගෙන ගිහිල්ලා මේ හිස්තන අරමුණ අනාරම්මනේ තියෙන මේකට ප්‍රිය කරොත් ඒ නීරසකම කම්මැලිකම වෙනකොට සම්පූර්ණ වෙනස් කතාව. ඒක කියන්නේ ලෑස්තිලා යනවා කියලා. ඒ ලෑස්තිලා ගියේ නැත්නම් ඉතින් අපරාධ යුද්ධයක් තමයි. දිගටම යුද්ධේ. ඉතින් ඒකට එක දණ හිර වෙනවා පාළුයි. නමුත් මේක ප්‍රිය කරපු දවසේ නැත්නම් මේක භාවනා ප්‍රතිඵලයක් කියලා හිතාගත්ත දවසේ යෝගාචර පුදුමාකාර සාන්තියකට යයි. ඉතින් ඒක දුන්නට ගන්න කැමති නැහැ කට්ටිය. ඒකයි මේ අවස්ථා තුනේ මම විස්තර කරේ. නිසා මම හිතනවා මේකට ඉස්සල් ප්‍රශ්න ඉස්සල් ප්‍රශ්න කරපු විස්තරය අහගන්න හොඳට නැවතටයක්. ආගෙන වල මේකට මේකත් එක දබ්බර කරන්න එපා. මේ උපයාගත්ත දෙයට මොනවත් කැලි අයිතිවාසිකම් இல்ல නැතු ඕම ඉන්නරින්. අර කියන නිකන් හිස්තන බලා ඉන්නා වගේ. එතකොට මම යන්නේ නැහැ. දැන් මේ මම හදාගන්න මේ ඕනකම තියෙන. නැවතත් මම ආයනේ ඇති කරා. ඉතින් ඒක වෙනුවට ඒක අනිත් පැත්ත දාලා බලන ලොකු වෙනසක් දකී කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආස්වාසය ප්‍රාස්වාසයයි. මම ආස්වාසය දකුණු නාසයෙන් ඇතුළු වී ඒ පැත්තෙන්ම එකම තැනින් පිටවෙන හැටි දකිමි. කලක් භාවනාවේ යෙදීමෙනුයි හුස්ම ඇතුල් වෙන හා පිටවන තන එකම ස්ථානයකින් සිදුවන බව වැටහුණේ. ප්‍රාශ්වාසයේදී හුස්ම පිටවීමේදී විහිදෙන ආකාරයක් සමග ආශ්වාසයට වඩා හුස්ම තරමක් උණුසුමට දැනේ. ඉඳහිට දිගින් වැඩි ආශ්වාසයක් සහ කෙටි ප්‍රාශ්වාසයක් දැනේ. එය එක හුස්මකින් ඉවර වී නැවත සාමාන්‍ය විදියට හෙමීට සිදුවේ. මුල් කාලයේදී ඉක්මනින් හිත ඉවතට පැන්නද දැන් ආස්වාස වාර 30ක් 35ක් පමණ හිත පිටතට නොයා පවතී. සිතිවිලි වලට ගියත් ඉක්මනින් නැවත මූල කර්මස්ථානයට පැමිණේ. දින කීපයකට කලින් භාවනාවේ යෙදී සිටින විට මට ආස්වාස සහ ප්‍රාස්වාස දෙක පැටලි බොඳ වී යන ගතියක් දැනුනි. ටික වේලාවකින් නැවත සාමාන්‍ය විදියට ඇතුළු වීම හා පිටවීම නිරීක්ෂණය කරගත හැකි විය. අද උදේ වරුවේදීද එවැනිම අවස්ථාවක් ඇතිවිය. මට මේ හුස්ම පැටලීම හොඳින් බලා සිටියත් ආශ්වාසය ප්‍රාශ්වාසය වෙන් වී නොදැනේ. දෙකම එක පැටලීමක් වැනිය. එක විදිහට දිගින් දිගටම බලා සිටීම නිවැරදිද? නැත්නම් කුමක් කළ යුතුද? යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඊළඟ සක්මන් භාවනාව. සක්මන් භාවනාව නිස්සරණ වනයේට ආවිත කරමි. මම දැන් මෙතන කියා ටික වේලාවක් මෙනෙහි කර සාමාන්‍ය විදියට දකුණු වම විදියට කකුල් මාරු වෙන හැටි නිරීක්ෂණය කළෙමි. ටිකක් මෙලෙස කිරීමෙන් අනතුරුව ඔසවනවා, ගෙනියනවා, තබනවා යන ආකාරයට බැලුවේ. පාද මාරු වෙන විට ශරීර බර අනෙක් පැත්තට යන ආකාරයත් පොළවෙන් තෙරපෙනකොට ඇතිවන රිදුම් හා තද ගතියත් නිරීක්ෂණය කෙරෙමි. හිත පිට යෑම ආනාපානයේදී තරමටම සිදු නොවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරමි. පරියංග විස්තරදී වෙලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණ පෙන්වන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒකට පොඩි හරස්කපිල්ලක් කරලා තියෙන්නේ. ආනාපානෙ පෙනිපෙනී පෙනුනත් දෙක කලවම් වෙලා පෙනුනත් සතිය තියෙනවා නම් මේ ආනාපානෙ එක එක විපරිණාමතා වෙනස් වීම කියලා තේරුම් ගන්නවා. මිසක් මේක හැම වෙලාවෙම දෙක වෙන් වෙලා පේන්න ඕනේ. ප්‍රසිද්ධව පේන්න ඕනේ. මනාපව පේන්න ඕනේ කියලා දැඩි අදහස් නිත්‍ය සංඥා ගන්න නැතුව මේ තමයි අනිත්‍යතාවය පෙන්වන්න ඇති කියලා මේකට සාදර වුණොත් භාවනාවට අදිෂ්ඨාන ශක්තිය වැඩේ. මේකට ප්‍රතික්‍රියා කරන්න ගියොත් අධිෂ්ඨාන ශක්තිය කැඩිලා භාවන හැලහැප්පෙන්න තියෙන නිසා අනිච්ච සංඥාවෙන් පටන් අරගන්න. එතකොට මේක දියුණුවක් වෙයි. අන්තිම ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවට අනුව සියල්ලම මොහොතක් පහසා වෙනස් වන බවත් ඒ නිසාම සියල්ල අනිත්‍ය බවත් එම වැටහීමෙන් යුතුව කිසිවකට නොඇලී සිටීමෙන් නිවන අත්වන බවත් වටහා ගතිමි. එසේ වුවත් අප පුරුදුව ඇත්තේ සියලුම පුණ්‍ය කර්ම බණ භාවනා අවසානයේ ඒ කුසල් බලයෙන් නිවන් සුව ලැබේවායි පැතීමටය. මෙසේ ප්‍රාර්ථනා කිරීම නිෂ්ඵල වැඩක්ද? කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රාර්ථනා කළ පමණින් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. නකෝපණී තම්බික්ක වේ ඉච්ඡයෝපත්තබ්බං කියලා බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා. ඒ යම් කිසි පිනක් කරපු වෙලාවේ ප්‍රාර්ථනා කරොත් ඒ පිනට සාපේක්ෂව ඉල්ලපු දේ ඉෂ්ට වෙයි. නමුත් නිවන ඒ විදිහට ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. නමුත් නිවන වෙනුවට වෙන කුණු හර්පයක් හිතනවට වැඩිය නිවනක් ඉල්ලන එක හොඳයි කියන එක නම් කියයි. නිවන කියන්නේ යමක් නොවන නිසා. නිවන වෙනුවට වෙන කුණු කන්දලයක් ඉල්ලනට වැඩිය නිවන ඉල්ලන්නේ අකිංචන කියන වචනේ කිසිවක් නොවේ කියන අදහසෙන්. නිසා නිවන ඉල්ලන එක නෙවෙයි මේ කරන්නේ වෙන දේවල් ඉල්ලන ඉඩපාඩුව මකලා ඒ වෙනුවට අකිංචනේ ඉල්ලනවා. අකිංචනං අනාදානං කියන්නේ නිවනටම නමක්. ඉතින් එන ඒක අයින් කළා මේ අකිංචන නිවන කියන එක අයින් කළා අනාදානං අකිංචනං එහෙම නැත්නම් අනාලය වගේ වචන දාගන්න පුළුවන්. ඒක නොකියුවයි කියලා එම් නිවන ප්‍රාර්ථනා කරේ නැහැයි කියලා අදාළ කුසලයේ කෙරුවා නම් නැත්නම් බලක් ගන්න බෑ කාටවත්. ඒක නිසා ඒ ඒක බරකට ගන්න එපා. ඒ පින් පැමිණවීම සහ පින් ලබා ගැනීම පැත්තක තියන්න තමයි භාවනා කරගෙන යන්න. එතකොට මේ ඒකත් කුසලයක් ඕන නම් කියලා කියත හැකියි. හැබැයි හැම කුසලෙටම වැඩිය උසස් කුසලයක් කියන තාදි කුසලයක් ඒ දේ කරනවා නම් ප්‍රාර්ථනා නොකලත් වෙන්න ඕන දේ වෙනවා. දැන් අපි ඊයේ විනාඩි 20කට 30කට වැඩි කලින් නතර කරා අද 30කට ප්‍රමාණයක් වැඩිපුර අරගෙන තියෙනවා. අපිට ඉතුල තියෙන විනාඩි 40කට පොඩි අඩු කාලයක් සක්මන සඳහා. අපි ඒක සක්මණට ගත කරලා තුනට නැවත රැස් වෙනවා. පරියංක භාවනාවට, සාමූහික භාවනාවට, ශිර දිනාටම තෙරුවන් සරණයි.